අවසරයි ස්වාමීන් වහන්සේ මුලින්ම මට පොඩි ප්‍රකාශයක් කරන්න ඕන. ඊයේ ප්‍රශ්න කරු කිරීමේ යම් දුර්වලකම් තිබුණා. ඒක ලාල් මහත්තයාගේ වැරැද්දක් නෙමෙයි මගේ වැරැද්දක්. ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා. ඒක නම් දෙන්න විදියක් නැහැ. පළවෙනි ප්‍රශ්නේ අද අදට ලැබිලා තියෙන ප්‍රශ්න 23ක්. ප්‍රශ්න 23න් 18ක් භාවනාව පිළිබඳ ප්‍රශ්න. ඉතුරු පහෙන් දෙකක් ධර්ම කරුණු පහෙන් තුනක් ධර්ම කරුණු පිළිබඳ ප්‍රශ්න දෙකක් ප්‍රකාශ තියෙනවා. ඒවා අපි අන්තිමට වෙලාව ලැබෙන හැටියට කල්පනා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි ලිඛිත ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ මම ටික කලක සිට භාවනාව පුරුදු කරමි. භාවනාව වරහන් ඇතුලේ ඉරියව්ව ගැන සිහිය තියාගෙන සිටින විට නොදැනීම මගේ ආස්වාසය මට දැනෙන්න පටන් ගනී. පළමුව ඊට වේගෙන් හුස්ම ගන්නා බැව් දැනී පසුව ක්‍රමෙන් සිහින් වේ. ටික වේලාවකදී එය නතර වගේ දැනේ. පළමුව බියක් දැනුනි. මම නැවත ඉරියව්ව කෙරෙහි හිත යොදන විට නැවතද එයම සිද්ධ වේ. මා අඳුරු ලෝකයක තනි වී සිටින වගත් වගක් දැනීමෙන් ඇඟට ලොකු සහනයක් දැනේ. ආපසු ඉරියව්වට යාමටත් හිත නොදේ. ස්වාමින් වහන්සේ මේ ගැන පහදා දෙන්න. පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. තෙරුවන් සරණයි. මේක ඇත්තටම පහදා වෙන්න පහදලා දෙන්න දෙයක් නැත්තේ නෑ. ස්තුතිවන්ත වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර භාවනාව කියන එකෙන් අදහස් කරන්නේ ඉන්න ඉරියව්වේ සතිය පැවැත්වීම කියන තරමට ආරම්භක වාක්‍යයේ ඉඳලම දර්ශනයක් තිබිලා තියෙනවා හොඳ දැක්මක්. ඉතින් එච්චර තමයි භාවනාව දැනගන්න ඕන. ඒක තියෙනවා නම් ඒ ඊට පස්සේ භාවනාව ඕන පැත්තට යනවා. ඉතින් එතකොට මේ ඕන වෙලාවක ඒ ගමන යනකොට ඕනම වෙලාවක සක පහළ වෙන්න පුළුවන් පහළ වුණොත් ඉරියව්ව බලන්න. ඉස්සරහට යනකොට සැක පහළ වෙන අඩු වෙනවා. අඩු වුණාට පස්සේ ඉරියව් බැරිලා බලන්න යන්න එපා. එතකොට අර තැම්බෙනාලේ වැහුම් ඇර ඇර බැලුවා වගේ තැම්බීම පමා වෙනවා. එහෙම තැම්බෙන්න යන එකයි තියෙන්නේ. ඉරියව් පාවිච්චි කරන්ඩ සැකනම් විතරක්. සැක නැහැනේ. ඉරියව් බැරිල ඕනෙත් නැහැ. තමයි ජීවිත පූජාවෙන් කාය පූජාවෙන් භාවනාව යන්න ගියොත් උච්චර කල්යන්නේ නැහැ. ඉතින් අර මුල් ටිකේ ඒ තරම් අර විශ්වාසයකින් යුක්තව නැත්තම් නිසකව භාවනා කියන්නේ මේකයි කියලා තේරුම් ගන්න තමයි අපි ගොඩාක් කල් ගන්න. මුන්නම තාක්ෂණයක්වත් මේකට ඒ විදිහේ අතිකෝණේ කරන්නේ නැහැ. ඒකට හේතුව මොකද? බලන පළවෙනි දෘෂ්ටිය ඒ දීලා තියෙන මේ මනුස්සකය ඔච්චරයි වෙන මොකක්වත් නැහැ. ඒක දිහා පුළුවන් තරම් වෙලා ඉන්න පුළුවන් නම් ඒක අනිවාර්යයෙන්ම ආලෝකයෙන් ආලෝකයටම ගිරියන්නේ. දන්න සතිය වඩා හොඳට ඉදිරියට යනවා. ඉතින් මේක අවද කරන්නේ නැතුව රහත් වෙනකන් ධිකයට භාවනා කරන්න කියන එක තමයි දීපිකරණත් කියන දෙන්නේ. අනික අහගෙන ඉන්නටත් කියන දෙන්නේ. මේ ජීව හතරක් කියන දේ ඔතන තමයි. පින්වත් ස්වාමීන් වහන්සේ මෙම ප්‍රශ්නය ආනාපාන සති භාවනාව පිළිබඳ ප්‍රශ්නයකි. ආනාපාන සති භාවනාවේ යෙදී සිටන විට කෙමෙන් හුස්ම නොදෙන්න අවස්ථාවකට පැමිණ තරමක සුව පහසු ගතියක් අත්විඳෙමි. එය සුළු වේලාවක් පැවතින. ඉන්පසු කයේ වේදනාවන් නොදැනුනි. ආපසු සුළු වේලාවකින් තරමක කම්මැලිකමක් මෙන් දැනුනි. එම මොහොතේ මට යලිත් ඇස්සර බැලීමට සිතුනද එසේ කරනවාට වැඩිය මේ සුව පහසුව තරමක් විඳගත යුතුයයි සිතිනි. මම වෙනදාට වඩා වැඩි වේලාවක් පරයන්ක භාවනාවේ යෙදී සිටියමි. ඉන්පසු දෙවන භාවනා වාරයේදී දැනුණු පහසු ගතිය සමගම තරමක් මගේ උඩුකය දෙපැත්තට වැනෙන ගතියක් දැනුනි. මින්පසු මම භාවනාවේ යෙදී සිටින විට මෙසේ දැනෙන විට කුමක් කළ යුතුද? යුතුයදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝාස පතමි. මේ දැනෙන හැම වෙලාවකම මොකක්ද මේ කරන්න ඕන කියන්නේ හැම එකක්ම සැකයක් තමයි. නිසා කියන්නේ මේ හරි පාර යනද වැරදි පාරද ප්‍රශ්නයක් නැත්තේ නෑ. හරි පාර යනකොට සැක කරනවා. විශේෂයෙන්ම කියනවා වැරදි පාර යනකොට සැකකුත් නෑ. ප්‍රශ්න తీරන ප්‍රශ්නේ හරි පාර යනකොට තමයි. ඉතින් මේ වෙලාවට බලන්න මම ඉඳගෙන ඉන්න බව දන්නවා දන්නවා නම් එච්චරම තමයි එකම දේ අපිට මේක උරගා බැලීමට ප්‍රත්‍යක්ෂණය කිරීමට තියෙන්නේ. ඒ කියන්නේ මගේ ජීවිතය පිළිබඳ සැකයක් මත තියෙනවා කය පිළිබඳ සැකයක් මත. ඒක කය බලනකොට සැකේ දුර වෙනවා. ඒ වැළුණත් කමක් නැහැ. මම මෙතෙන්ට නම් ආපු පාර මතකයි. කාය වීතික පිළිබඳව පූජා කරන්න කැමති නම් ඒක දිගට යන එකයි තියෙන්නේ. සැක ආවොත් පමණක් මූණ ඉදියව බලන්න. එහෙම නැත්නම් තමන් ආනපාන බලනවා නම් ආනපාන කර්මස්ථාන මූල කර්මස්ථානේ බලන්න. මේ දෙකෙන් එකක් තියාගෙන ඉන්න උරගල විදිහට උරගල බලන්න මේක නියම රත්තරන්ද කියලා. උරගා බැලීම අවශ්‍ය නැත්තම් භාවනා ගමන බොහොම ඉක්මන. දුර ගහ බලන්න වෙන සැකය ඕනම වෙලාවක එන්න පුළුවන්. ඒ සඳහා විතරයි අපි මූල කර්මස්ථානේ පාවිච්චි කරන්නේ. නැත්තම් දිගට අරගෙන යන එකයි තියෙන්නේ. ඒකකොට මේ වේදනාව එන්නේ නැහැ. තහද්ද එන්නේ නැහැ. හිතවිලි එන්නේ එහෙම එකක් නැහැ. හිතවිලි ආවත් වේදනාවක් සාද්දාවක් අදුතරමේ කියනවා නම් සැකයක් ආවත් ඒකටවත් ඉඩ නොතබා මේ භාවනා කඩා ගන්න තු ඉදිරියට යන්නේ කියන එක තමයි සෝවන්නේ නොයි කියලා කියන්නේ. ඒකට කියන්නේ නිසක භාවය. අපි කප්පසාදේ ඊටපස්සේ කර බුලි මුලි ගැතු වෙච්චි අත්දැකීම් වල පිහිටෙන් තමයි තේරුම් අරගන්නේ. මේ ඕල්මන් කොයි බාරෙත් තියෙනවා. ඔව්වට කතා කරගෙන ගමන කරන්න බෑ. දිකට කරගෙන යන එකයි තියෙන්නේ. මේ ප්‍රශ්නයත් ඊට කිට්ටු යන ප්‍රශ්නයක්. ගරු ස්වාමීන් වහන්සේ මා ආනාපාන සතිය වැඩිීමේදී නාසය අගට හසු සුලං රැල්ල ක්‍රමෙන් සියුම් වී ගොස් නොදෙනී සිටි නොදෙනී ගියේය. නැවත හසු විය. නැවත නැති විය. බින්දෙන සතියෙන් බලා සිටියේ මේ ගැන සතියෙන් බලා සිටියේදී ඒ නොදෙනීම ගොස් අරමුණක් නොවන තත්වයටපත් විය. මම සතියෙන් ටික වෙලාවක් සිටන විට සඳ එළිය වැනි ආලෝකයක් දිස්විය. ඒ දෙස බැලුවොත් උපාදානය කර නොගත් දෙමි. සිත උඩ පවතින එකක් එකක් දේ එකක්සේ මට හැඟිනි පොඩි වර්ණගේ ප්‍රශ්නයක් තියෙනවා මම සතියෙන් ටික වෙලා සිට වුවමනාවෙන්ම කයට සිත යොමු කළෙමි එවිට මට දැනුනේ එය වෙනම පවතින එකක් ලෙසය සතිය දිගටම පවත්වාගෙන ගියමි සිත උඩම පවතින එකක් ලෙස දැනුනි සියුම් බියක්ද මා තුළ ඇතිවිය නැවත මා පළමු සිටි තත්වයට ඒමට සිටුවෙමි. එවිට මට දැනුනේ සිත ක්‍රමෙන් පහතට බසින බවකි. මේ தત્ත්වය කුමක්දයි මා නොදැනමි. කරුණාවෙන් මේ පහදා දෙන මෙන්න ඉල්ලමි. ඔය කියන ආය පල්ලාට එන්න ආය ප්‍රකෘති සත්‍ය දෙයම සඳහාවත් ප්‍රාර්ථනා ඇති නොකර අදිෂ්ඨාන ඇති නොකර යන්න නම් කාය ජීවිත නිර්පේක්ෂ භාවය අවශ්‍යයි. හැම වෙලාවෙදීම අපිට මේ කය නැති වෙයිද ජීවිතේ නැති වෙයිද විතරයි තියෙන දාරුව මල්ලුගෙන අම්මු පච ඒකක්වත් ප්‍රශ්න නෙවෙයි. අවසානයේ ඉතුරු ඉන්නේ ඕක තමයි. ඒ නිසා පටන් ගන්නකොටම කාය ජීවිත নিরপেক্ষයි කියලා කියනවනම් අර කොම මේ දාර්ශනික දාර්ශනික වශයෙන් නැත්තම් මූල ධර්ම වශයෙන් පැත්තක තියෙනවා. ඒත් අවසානයේ ඉතුරු වෙන්නේ මායя ඇවිල්ලා කියන්නේ තෝ මරණොත් ඔ කපනවා කියලා. ඒකත් දීලම පටන් අරගත්තා නම් ඌහාට පස්සේ ගියදාකි මේ අපි හිතන්නේ මගේ කයත් මගේ ජීවිතයත් සරුවචනාංශයට ධර්මයේ සංඝයාට පූජා කරලා තියෙනවා. ඉතින් මාරය ඇවිල්ලා කියනවා તો කර්ණ તો ප්‍රතිගහන તો හෙරලන කියන ලොක්කට දීලා තියෙන ඉල්ල කතා කරගනින් මයිත් එක්ක කතා කරන්න එන්නේ. එච්චරයි. දැන් යා දීපේනේ. දින් බයයි. දෙන්නේ ඒ මොකද හේතුව ඒ අනම්මන අරවත් එක්ක අතීතයත් එක්ක අනාගතයත් එක්ක අරයත් එක්ක මෙයත් එක්ක තියෙන සම්බන්ධතාව. ඒකේ මූලිකම දේ තමයි කාය ජීවිතේ අපේක්ෂා භාවය. ඒ නිසා ඉන්ද්‍රයන් ධර්ම කියන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම දියුණු දියුණු කරන්න කායේච ජීවිතේච අනපේක්ෂතාව පට්ඨපේති කියලා කාය සහ ජීවිතය කෙරෙහි අපේක්ෂාව නැති කරන එක. ඒක තමයි බුද්ධ ඇදහිල්ල කියන්නේ. ඒ ඇදහිල්ල නැත්තම් බුදුහමර කෙරේ විශ්වාසය මදි නම් ධර්ම කෙරේ විශ්වාසය මදි නම් සංඝයා කෙරේ විශ්වාසය මදි නම් තමන්ගේ සීලය පිළිබඳ සැකනම් නැවත එන්නේ කායට තමයි. නැවත එන්නේ කාය ජීවිතයකට. ඒකට උපමාවකට කියන්නේ මොහොතේ අතරමං වෙච්ච නැවේ ඉස්සර වගේ GPS තිබුණ නැමේ වගේ GPS නෑ උතුරු කටු නෑ මුකුත් නෑ ඒගොල්ල කරන්නේ කාක්කෙක් කල්ලාගෙන යනවලු කූඩුවක දාගෙන. නැව අසරණ වුණාට පස්සේ උනාටුවට හුවිලා දිසා මාරුවිලා කොහෙද යන්නේ කියලා හොයාගන්න බැරි වුණොත් කපුට මුදහරනවලු. අර කාලයකට කොටු වෙලා හිටපු කපුටා එළියට ගිහිල්ලා ඌ පුල්ලුවන් තරම් උඩට යනවා. ගිහිල්ලා අහල පහල පරීක්ෂා කරලා බලනවලු කිට්ටුවක පාදක දිවයිනක් තියෙනවා කියලා. ගොඩබිමක්. ඉතින් අර තට්ටු වල ගායේ යනකම් ඇවිදලා ඇවිදලා ඇවිදලා අහලක පහලක මොනවත් නැත්නම් ආයෙ නැවටම ඇවිල්ලා කුඹ ගහේ වහනවා. පේන දැනක් තියනවා නම් එහෙට යනවා. ඒතර මේ කපුට ගිහිල්ලා ආයෙ කුඹ ගහේ වහනවා කියලා කියන්නේ පලාතක නිවනක් නැහැ. يعني අපිට තියෙනවා නම් සද්ධාාවක් බුදුන් කෙරේ ධර්ම කෙරේ සංඝයා කෙරේ සීලේ කෙරේ නොසැලෙන සද්ධාාවක්. එයා ඉතින් යන මිසක ආය ආවිල්ලා ඇඟේ වහන්නේ ආයෙන්නේ කුඹ ගහේ වහන්න. ඉතින් ඒක ඒක කරගන්න බෑ. කියලා කියනකොට නම් කියන්නේ ඕන දෙයකට ලෑස්ති කියලා. ඒ වුණාට පොඩ්ඩක් හැලහැප්පිච්ච ගම ආයෙවිලා කුඹ ගහේම තමයි වහන්නේ. ඒ වගේ උපමාවෙන් බේන දිසාකාක උපමාව කියලා කියන්නේ. දිසාකාගේ වගේ බලනවා යන්න දන. යන්න බැරිවොත් ආයෙවිලා මේ ඒක ඔබ ගහේ බුදු ගොඩක් අපි ඉන්න තරක් නැහැ නේද? නිසා මේක තමයි අපි කුඤ්ඤ ගහන එක. ඒක තේරෙන්නේ භවනා කරන එක. අනිත් එක කියන්නේ නෑ නෑ මම මේ ජීවත් වෙන්නේ බබා වෙනුවෙන්, සල්ලි වෙනුවෙන්. ඇත්ත තමයි. ඒව අඩු කරන අඩු කරන ගියාම අන්තිමටම ගහන මේ අඩේදී අඩේ අඩේ ගන්නෙ කාය ජීවිත අපේක්ෂාවයි. ඒ නිසා වචනෙට කියලා පුරුදු වෙන්න කියනවා සිල් සමාදන් වෙලා මගේ කයත් ජීවිතයත් ත්‍රිවිධ රත්නයේ පූජා වේවා. එතකොට අර වගේ බය එනකොට ඒ අදිෂ්ඨාන ශක්තිය මෙන්න මෙනෙහි කරනවාට මම මේක මූල ධර්ම වශයෙන් පූජා කළා තියෙන කියලා. පොඩි අදිෂ්ඨාන ශක්තියක් එනවා. ඒක එන්න එන්න එන්න පොඩ පොඩ වැඩි වෙන්න පටන් අර ගන්නවා. මේකේ ධර්ම හොයනකන් සංසාරේ විතරයි. මේ කය ජීවිත දෙක පිළිබඳ සරණ හොයන එක කියන්නේ භව බන්ධනය. ඒක තියෙනකන් සංසාරේ. ඒක හම්බ වෙනවා gediya pitimma දෙනවා ආයේ. මේක අතහැරලා කම්මෝ ගෝචිකාගෝ කියලා ගියොත් රාජා හෝ මහ හෝ ගංගා හෝ කියලා පැන්නොත් අම්මහර විතක නිවන හම්බෙන්න පුළුවන්. ඉතින් ඊට මිට වැඩි හොඳයි හොඳට නිවනට වැඩිය. පළපුරුදු කනවැන්දුව නොදන්න දීකට වැඩිය කනවැන්දුව හොඳයි කියලා ආපහු අහනකොට නිකන් එක විදියකින් හිනාවක් ඒක විදියකේ මේ විහිළුවක් හාස්‍යයක් අපි කොච්චර දෙඤ්ඤම් කියලා කිව්වට ඒ සරුවචන් වහන්සේ මතක් කරන එක සූත්‍රයක උන්වහන්සේ මේ මහ බෝසතාණන් වහන්සේ තමයි වැල් ගැඩවිල්ලෙක් ගැඩවිල් පණුවෙක් ඉතින් අර අදිස්ථාන පුරුද්දට හිතනවලු ගැඩවිලා මම මගේ මස්ජිද්ට දාන්නේ මොනක්වත් වෙන ඥානයක් මොකුත් නැහැ. මේ මස්ටි කාටද මම පූජා කරන්නේ? මම මේ ජීවිත පූජා කරනවා. මගේ මේ කාය පූජා කරනවා කියන්නේ. කියලා පොළවේ උඩට ඇවිල්ලා වෙලා දැන් ඉන්නවලු. කැමති කෙනෙක් ඇවිල්ලා මාව කාපන් කියලා. ඒකට සක්‍ර දෙවිඳුන්ට හිතනවලු මේක බොරුද කරන්නේ කියලා චෙක් කරන්න ඕනේ කියලා. බස බස ගාගෙන කුසෙක් වගේ ඇවිල්ලා මෙහෙම මෙහෙම කරලා බහන කරනවා ටක් ගලපෝ ගියාලු ගුල ඇතුළට. එළියට එනකොට නම් වීරය වගේ එළියට එනවා. මුලන්න මාව කාපම් මගේ ජීවිත මස් පූජා වේවා කියන අඳුර පානවා. රාජාලිය ගහගෙන එනකොට ඒක තමයි තියෙන්නේ. ඉතින් අපි ඒව විහිළුවට අරගෙන මේක මේක පුදන්න වෙනවා. මැරෙනකොට කොහොමඩක්ක පුදන එකනේ. කලින් පුදන්න ඕනේ කියලා යන්න අපිට බුදුන් නැති කාලයක කරන්න බෑ මේනේ. ධර්ම නැති කාලේ කරන්න බෑ මේනේ. සංඝ නැති කාලේ කරන්න බෑ මේනේ. සීලෙ නැති කාලේ කරන්න බෑ වැඩේ. දැන් හම්බ වුණත් මේ මේ කුණු කන්දක් මේ කන්දලේ තියෙන ආසාව නිසා නැවත එන්නේ නැහැටි. ඒක හරීම හරීම විහිළුවක්. ඒක හරීම මේ හාස්‍ය ජනක දෙයක්. ඉතින් හැම කෙනෙක්ම ඒකට තමයි මේ නාටකම් කරන්නේ හැම දහම් ගැටයක්ම දාන්නේ ඕකට තමයි. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසයේ ක්‍රමෙන් කෙටි වේ. උදාහරණ ලෙස තල්ලු කළ උන්චිල්ලාවක් නවතින්න යන වාසේ විටින් විට බාහිර ශබ්ද ඇසෙන විට තරමක් ගොරෝසු වේ. නැවත තුනී වේ. ටික වේලාවකින් පසු සෙන්ටිමීටර් භාගයක් පමණ කෙටි වී දැනෙන නොදැනෙන මට්ටමටපත් වී දීර්ඝ වේලාවක් පවතී. සිහිය ඉරියව්වට යොමු කළ විට අතපය වෙවුලා යයි. නැවත නාසිකාග්‍රයට යොමු කළ විටත් සියුම් විවිලීමකින් පසු ආස්වාසය ඊතා තුනී ලෙස දැනේ. භාවනාවේ දියුණුවට උපදේශක් අපේක්ෂා කරමි. ත්වන් සරණයි. මේකදී ඒ කම්පනයක් වශයෙන් ලකිනවා නම් ඒක ඉවර වෙනකම්. දැනීමක් තියෙනවා නම් දැනීම ඉවර වෙනකම් බලන්න ඕනේ මොකද දැන් තියෙන්නේ ගෙවිලා ගෙවිලා රිට්ටයි හඳයි කියලා අන්තිම කුණ. ඒකම තමයි ඔය වටේ ඔක්කොම කරගෙන. එතකොට 99%ක්ම ගෙවලා ඉවරයි. නමුත් අර ඉතුරු වෙලා තියෙන එක ඒමට අර ගෙවපු 99ට වැඩිය මේකටම අදිනවා. ඒක නිසා ඒ බුරුම භාෂාවෙන් කියන්නේ පාර ඉවර වුණොත් ගම. පාර තියෙනවනම් ඒ තරම් ඵලයක්. ඉහිල ගිහිල වැටෙන්නේ ගමට තමයි. ඒ නිසා තමයි දන්නවනම් ගොරෝසු තැන ඉඳලා මධ්‍යස්ථරට ආවා. මධ්‍යස්ථරට ඉඳලා සියුම් වුණා. සියුම් වුණ සියුම්තර සුකුමතර සත්‍යට ආවා. තාම රොඩක් තියෙනවා. තාම අවක්ෂේප වෙච්ච ටිකක් තියෙනවා. අර ආපු ක්‍රමෙමයි. තව ටිකක් ඉන්නකොට ඒකත් ගෙවෙන. හැබැයි එnde end end end ඒ ගෙවෙන ප්‍රදේශය අඩු වෙනවා. හැබැයි අඩු ගෙවෙන එක ගෙවෙනවා. ඉතින් ඒ වෙලාවේදී උපේක්ෂාව විතරමයි ඕන කරන්නේ. ගෙවෙන එක ගෙවෙන්න අරින එකයි. මොකද ඇත්ත එක හැටියොත් ආයේ 100ට 100කට නගිනවා. ආයෙ ගවන්න ඕනේ. හැබැයි අර 99 දක්වා වෙනද වරුද්දට බය නැතුව එන්න පුළුවන්. මොකද 99 දී ආයසරයක් කෝල ගති පහළ වෙනවා. ඉතින් එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා දවසක හිතෙනවලු මේ කී සැරයක් කී දවසක් කී වතාවක් මේ කරාද ඔන්න කම්මෝගෝ ජිකාගෝ කියලා පයින්වල ඩක්කාලා. එදාට තමයි තේරෙන්නේ මම මේට ඉස්සෙල්ලා කී සැරයක් මෙතෙන් ඇවිල්ලා ආපස්සට හැරිලා ගියාද? ඒ කියන්නේ ඒක කන්දක් උඩට ගිහිල්ලා සිටිපාද ගිහිල්ලා මහගිරි දැබේ දකින්නට කියනවා අද නම් බෑ. අපව බයි. කන්ද සැර වැඩි දෙන්න දෙන්න. මාගිරි ධම්මේට යනකොට පල්ලෙහාට යනකොටම මට්ට මේ යන්නේ. ඒකල ගිහිල්ලා ගිහිල්ලා ඒ ඒ කෝණේ වැඩිලා මාගිරි ධම්මේට යනකොට මෙහෙම ඉදිරියට පැහැරලා එනවා. ඉතින් යා පරාජ මේ ප්‍රකාශ කරන්නේ. මාගිරි ධම්මේ නැග්ගට පස්සේ තර පොඩි දුරයි තියෙන්නේ. ඊට පස්සේ එහා පැත්තෙන් බැස්සනම් කන්ද තරණය කරයි කියලා කියන්නේ ඒකට. මේ පැත්තෙන් බැස්සොත් පරාජිතයි. මේ හැමතිස්සෙම කියලා අලුත් අත්දැකීමක් නැහැ. පොඩ්ඩයි තියෙන්නේ හන්දේ ඒකට කියන්නේ සිකරය එවනනම් මුදුන්පත් වෙනවා කියලා කියන්නේ අපේ ජයග්‍රහණය මුදුන්පත් වෙනවා කියලා. මුදුන්පත් වෙන්න පොඩ්ඩක් තියෙදි වැහලා යනවා. අපි ඉතින් කරන්න තියෙන වහන්තිය වෙලා තියෙන්නේ අදිෂ්ඨාන ලැබිලා නැහැ. සමාදාන ලැබිලා නැහැ. ජයග්‍රහණ ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක මේ ඒකට කියන්නේ spiritual consumerization කියලා. spiritual luxury නාස්ති කරනවා කියන එකේ කිලෝරක් නතු නාස්ති කරනවා හරියට මේ මෙටීරියලිසම් වගේ ආධ්‍යාත්මික සුඛභෝගීත්වයක් තියෙනවා නැත්නම් ආධ්‍යාත්මික පාරිභෝගිකත්වයක් තියෙනවා මේක අපිට තියෙනවනේ ඕන වෙලාවක බුද්ධ학ම තියෙනවා ඕන වෙලාවක මනුස්සකම තියෙනවා ඕන වෙලාවක ක්ෂණ සම්පදයෙන් ගහලල්ලා අපව ගෙයිල්ලා යන් කියලා එනවා ඉතින් හැමදාම ඒක තමයි දවසේ ගියා පැත්තට ගිය ගමන් තේරෙනවා අනේ මම මෙච්චර මෙතෙන් ඇවිල්ලා මේ අමාරු කොටස තමයි මුල්ම හරිය. මෙතෙන් ගිහලා කීතරක් ඇවිල්ලා තියනවාද? ඉතින් ඒසොට මාරයා පිටිපස්සෙලා ඉඳගෙන හොලොප් පොලොප් පොලොප් පොලොප් පොලොප් පොලොප් ගාලා hina වෙනවා. අනේ මෙහෙමත් මෝඩ තක తీරු අන්දවාල ජනතාවක් කියලා. සරුවඥාන්සේ හැබැයි කොදාකත් යටි විහිළුවට ලක් කරන්නේ නැහැ කියන උඹ උක දිගට කරගෙන කරවෙ හිටපන්. දැන් 99ක්ම ගියා. පිටුටික යනකම් විශ්වාසය තමයි ප්‍රශ්න දෙන්නේ. එතකොට ඉතින් ඇත්තටම සරුවචනස් යුතුයකම වෙලා තියෙන්නේ මෙයාට තමන් පිළිබඳ විශ්වාසය ඇති වෙනවා. ඒ කියන්නේ තමන්ගේ සීලය පිළිබඳ අවික්කප්පසාදේ. ඒක ඇති වුණාට පස්සේ ලොකු දෙයක් වෙන්නේ අර කන්ද තරණය කරා කියන ජයග්‍රාහී හැඟීම ඇති වෙනවා. ඒක මේ ආත්ම ශක්තියකට නැත්තම් අපි කියන ආර්ය ලෝකයට ඇතුල් වෙන්න ඕන කරන මේ ලයිසන් එක. ඒක නැත්තම් ප්‍රවේශ පත්‍රේ වගේ. ඒ ටික, මේ අවසානයේ කියන ටික යුද්ධ බිමක 1000ක් මරලා යුද්ධ කරලා ලැබෙන ජයග්‍රහණයට වැඩිය තමන් තමන් ජයග්‍රහණය කිරීම තමයි වැදගත්. ඒ එන්නේ මොකටවත් නෙවෙයි කාමයට. නැවත එන්නේ ඒ ආයත් කාම භූමියට එන්නේ. ඉතින් ඒකට මේ ලැබෙන දේ ඇත්තටම නොලැබීමක්. ඒක නිකන් නොලැබීමක් තමයි. ඒක වෙලා වෙලා වෙලා දැන් අපිට ඒක ගාලල් හැවෙලා තියෙන්නේ. ඉතින් අදිෂ්ඨාන කරන්න ඕනේ එහාටම තල්ලු කරලම ඉවරයක් කරන්න. ඉතින් ඒක නිකන් හරියට මොකද්ද කියන්නේ මේ නිකන් කාට හරි සියදීනස ගන්න හා කියනවා වගේ. ප්‍රභාකරන් පුරුදු කරේ වැඩ කෑහෙන පිරිසක් බෝම්බයක් බඳගෙන පනින්න. ඉවරම වෙන්න. ඒකට බ්‍රේන් වොෂ් කරනවානේ. කරලා කරලා කියනවා මේක උඹ ඉතාලම ජයග්‍රහණය තමයි. රට වෙනුවෙන් ජාති වෙනුවෙන් ඒ වෙලාවේ බොත්තම තද කරගනින් පුපුරන. ඒ වගේ යෝගාවචරයගේ අවසානයේ ඒක ඒ තමන්ගේ කාය ජීවිත දෙක කැප කරනවා විමුක්තිය සඳහා අසමගේ බාහිර විමුක්තියක් සඳහා නෙවෙයි ඇතුළත විමුක්තියක් සඳහා එතකොට අපිට තේරෙනවා මෙතන පුංචි ගැටයක් තාම තියෙනවා. ඒකට කියන්නේ අවිශ්වාසය කියලා. ඉතින් අවිශ්වාසය තමයි අන්තිම මිත්‍යා දෘෂ්ටියක් බවට දෘෂ්ටි බවට සංඥා බවටපත් වෙන්නේ. ඉතින් ඒ නිසා එතනදී කිසි කෙනෙකුට කිසි කෙනෙක් කියන්න බෑ මේක කොහොම හරි කරගනින් කියලා. ඒකට පාටිට බෙල්ල වැල දාගනින් කිව්වක වගේ. ඒ වගේම අහවල් ක්‍රමයෙන් ඒක ඇති කරනවාද කියලා මේ ලෝක විශේෂකුත් නෑ ඒකට. පරණ කර්ම ගෙවෙන්න ඕනේ. පින මෝරන්න ඕනේ. ඒකට හරියට වතුරින් උඩට ඇවිල්ලා තියෙන නෙළුම් පොහොට්ටුවට වෙලාවට ඉර පායවට පස්සේ නෙළුම් පොහොට්ටුව පිපෙනවා වගේ. මේක වතුර යට තියේදී කොච්චර ඉර පෑවුවත් පිපෙන්නේ නැහැ. ඒ වගේම උඩට ආවත් ඉර පායල නැත්තම් වෙන්නේ නැහැ. ඉතින් මේ දෙක ඉලෙක්ට්‍රික්ම තමයි හැමදාම. ඒක හැමදාම අහම්බයක් තියෙන්නේ. ඉතින් ඒ අහම්බය කොච්චර ජෙනුවින්ද කොච්චර ප්‍රകൃතිද කියනවනම් කිසි කෙනෙකුට ඒක කොපි කරන්නත් බෑ. ඒ කෙනාට ඒ ජීවිතයේ මේට වැඩිය වැදගත්යක් ඇත්තෙත් නැහැ. හැමදේම මුදුපත් වීම බාටපත් වෙනවා. ඒ නිසා මෙතෙන්දී අවශ්‍ය කරන්නේ ටෙක්නික්ස් නෙවෙයි සමීකරණ නෙවෙයි ඒ අදිෂ්ඨාන ශක්තියක් විතරයි. කර බැලීමේ පුරුද්දහරායන අදිෂ්ඨාන ශක්තියක් විතරයි. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාවේදී ආස්වාසයේ තුනී වේකන යන විට කටට කෙල එකතු වී බාධාවක් පැමිණේ. කෙල ගිලුණ පසුව ආස්වාසයේ සර්මක් ගොරෝසු වේ. නැවත තුනී වේ. මෙම නිතර කට වේලෙන ගතිය කෙල පිරෙන ගතියට ප්‍රායෝගික පිළියමක් ඇතොත් කාරුණිකව පහදා දෙන්න. සම්මා සම්බුදු සරණයි. මේකෙන් 175ක විතර උත්තරෙම තියෙනවා. තමන් දන්නවා දැන් සතිය තුනි වේගන යනවා. ඒකෝට කය අවධානය ඉල්ලනවා. උගුරට කැල ටිකක් ඇවිල්ලා තියෙනවා. නැත්නම් ඇස් කෙවිණිය කහනවා. නැත්නම් කන් සිලු කහනවා. ඒ පොඩ්ඩක් ඔක කලපුවාම නිකන් ඒ තරමටම මැසෙක් වහලා වගේ දැනෙනවා. ඒ තරමටම කෙල ටික දාන්න. ඉතින් ඒකට කරන්න තියෙන්නේ දැන් මම දන්නවා මේ අද්දර තැනකට අවිල්ලා තියෙනවා. ඒසොට ශරීරය අවධානය ඉල්ලනවා. එයා ඉල්ලන්නේ මේ බර වැඩකට නෙවෙයි. බොහොම පුංචි දෙයකට. කවදාකවත් ජීවිත තර්ජන ප්‍රශ්නයක් එන්නේ නැහැ එතන. එතන තියෙන්නේ නිකන් මේ මල්ලෙන් ගහන ප්‍රශ්නයක්. කියන්නේ කෙල ගිලින එකයි තියෙන්නේ. කෙල ගිල්ලට පස්සේ ගැසෙන මට්ටම, සිව් මට්ටම යම් ගැසෙන මට්ටමට එනවා. හැබැයි බිඳුවට බහින්නේ නැහැ. බිඳුවට බහින්නේ නැහැ. ඊට පස්සේ සාමාන්‍ය ගොරෝසු ආනපනයක් අහුවෙනවා. ඊට පස්සේ ඊතරින් ගල ඉස්සරහට යන්න ගියොත් අර පස්සට අමුතරම් වේගෙන් නෙවෙයි ආයෙ තුනී වෙන්න පටන් ගන්නවා. ආයෙ තුනින් ගල අර කිට්ටුවට යනකොට ඒක ඔගෙල කියනවා කොහින් හරි එන්න පටන් ගන්න. එතකොට ඒ ඉල්ලන දේ දෙන්න. එතකොට SMS දාන්න. ඒ කරන වැඩේ slowly mindfully silently කරන්න. කියන්නේ යෝගාවචරයක් විදිහට කරන්න කියලා. නැවතිලි කරන්න කියලා. හොඳටම කකුල දිගාරින්න හිතනවා. මේ කකුල දිගාරින්න. හැබැයි ඒ ඉවර වෙච්ච ගමන් මම ආය යනවා අතෙන් කියන givisuma මත. එකයි මතක තියාගන්න තියෙන එතෙන් දින දේවල් කවදාකවත් ජීවිත තන්දර මට්ටමට එන්නේ නැහැ. නිකම් මල්ලෙන් ගහන ප්‍රශ්නයක් එන්නේ. ඒ වෙලාවේ හොඳම වැඩේ කොම්ප්‍රොමයිස් කර කර ඉන්න එපා. ඒ දේ කරා. කරලා නෑ වැටි අපව වැටිච්ච තැන ඉඳලා ආපහු කරගෙන යන්න එතකොට ඒ ටිකේ මාස්ටර් වෙන්න පටන් අර ගන්නවා. පොඩි මොකාකරි අපි මේ මේ හටන පාවා දෙන්නේ බොහොම එක තඹ දොයිතුවක් ඇති වැඩකට. මෙච්චර ලස්සන කරගිය සටන පාවා දෙන්නේ යෝගේ බරපතල දෙයකට නෙවෙයි. ඒ නිසා ඊතන තියෙන්නේ ආකාශයක්මයි තියෙන්නේ. ඒ වෙලාව ඉල්ලන දේ, ඒ වෙලාවේ කතා කරන දේවල් මේ පුංචි බබෙක් එයාගේ අම්මගේ අවධානය උනිච්චාම කරන වැඩ ටිකක් තියෙන්නේ. එක එක එක එක විදිහට ඒ ළමයා හැසිරෙනවා. එයා ගිනව giderනේ. උප්පත්ති ශේෂයෙන් හම්බෙච්ච කෙලෙසකට කරනවා නෙවෙයි. අම්මගේ අවධානය ඕන වෙච්චාම ඒ ළමයා වැඩ කරන ක්‍රමයක්. ඒකම තමයි මෙතන තියෙන්නේ. වෘතලේ. ඒ වෘතලයට කරන දෙන්නේ ප්‍රශ්නයක් නැහැ. මැරෙන්නේ නැහැ. කෙරුවයි කියලා මැරෙන්නේ නැහැ. නැතුවයි කියලා මැරෙන්නේ නැහැ. ඉතින් කෙලෙ ටිකක් ගිල්නවා වෙනකොට නිවන හම්බෙනවා නම් අම්මා තවත් මොනවද කතා? ප්‍රශ්නයක් නැහැ. ඒ ඒ කරන දේ කරන්න SMS දාන්න. එතෙන්දී SMS දාලා බලන්න ඔය කියන කැඩිල්ල කැඩෙන්නේ නැහැ. මම නෑ මම මේ කරන්නේ අපරාධයක් නෙමෙයි ශරීරයට කරන මෛත්‍රියක්. මට හිතලා කරන නෙමෙයි හරියට ඉල්ලන දෙනවා. කැඩෙන්නේ නැහැ. ඒ ඒක අපිට හම්බෙලා තියෙන අපිට නෙමෙයි ඒක න්‍යාය ධර්මයක්. සැකකරන එකට කෙලගිල්ල නැතත් කැඩෙනවා. සැකකරන එක නෑ කරලා බලන මොනම අපරාධයක්වත් වෙන්නේ නෑ. ගර්සාන් වහන්සේ මෙම ප්‍රශ්නය ඊයේ ඉදිරිපත් කර වැඩි කාරණුත් සමග ඔබ වහන්සේගේ අවවාදය අනුව ඉදිරිපත් කරමි. ආනාපානයේදී මගේ මූලික අරමුණ හුස්ම රැල්ල නාසිකාග්‍රයේ වැදීමෙන් පටන්ගෙන හුස්ම රැල්ලේ දිග කෙටි බව ඉන්පසු එහි මුල මැද අග ආශ්වාසයේ වෙනමත් ප්‍රාශ්වාසයේ වෙනමත් බැලීම වශයෙන්යි. මේ අතරතුර සිත මේ භාවනා ක්‍රම වේදයෙන් විසිර මම නුදනවත්වම වෙනත් අරමුණු කරා පියාඹයි. ඒවා අතීතයේ සිදු අප්‍රසන්න සිදුවීම් ආදියයි. තත්පර 30 40ක් අතර කාලයකදී සිත විසිර ගියා බව දැන දැනීමේ හැඟීම ඇතිවේ. එවිට පෙර පසු නොවේ සිත මූලික අරමුණ වන හුස්ම රැල්ලට පැමිණේ. මෙය ඉබේම සිදුවීමක්ද නැතහොත් මගේ ඉදිරිපත් වීමෙන් සිත හුස්ම රැල්ලවන මූලික අරමුණ කරා ගෙන යාමක්දයි මට කීමට තරම් නිරීක්ෂණ ශක්තියක් නොමැත. මේ වටහා ගැනීමට ඔබ වහන්සේගේ උපකාරය පතමු. ත්වන් සරණයි. නේ වටහා ගන්නවා කියන්නේ සපේලා උත්තර දෙන්න බැරිුණාට කමන්නේ. ඒ වෙන දේ පිට යන්නේක පිළිබඳ පශ්චාත්තාප වෙන්නේ නැත්තම් ඒක තමයි ඒකේ ප්‍රතිඵලය. පමාදේන කම්පතිති සති බලං එහෙමයි මේක සාරිපුත්‍ර සංසී ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මම ඉතින් පමාවක් වෙලා තියෙනවා. අතීතෙට ගිහිල්ලා තියෙනවා. මේ අතීතේ විලද පශ්චාත්තාප වුණොත් නැවත හිත වර්තමානට ආවත් දෙපරබානවා. තමන්ට තමන් සාප කරගන්නවා. සැක කරගන්නවා. ගියයි කියලා පශ්චාත්තාප නොවි මේ හම්බෙච්ච චිත්තක්ෂණයේ තියෙන නැවුම්කම ඒ චිත්තක්ෂණයේ තියෙන පිවිතුරුකම නිර්මලකම නික්ලේශී භාවය දන්නවනම් ඒ ඉස්සලා ගියාට පශ්චාත්තාප නොවීමට ලැබෙන ආනිසංස තමයි ඒක. ඒක සති බලය. ඒ නිසා තමන් හිතලා ගත්තා. ඉබේ ආවත් හිත පිට ගියා කියලා පශ්චාත්තාප නොවෙන තරට එතෙන් තමයි තමන් අනුකම්පාව කරන තැනට ආවනම් ඒ නිවන එච්චර අමාරු වෙයි. අපි මේ මේ වගේ පුංචි දෙයකටවත් තමන්ට තමන් අනුකම්පා කරන්නේ නැහැ. මෙන්න මෙහෙම මේ හේතු ගන්නඳ ඒ ඔය මම කියන එක හේතු ගන්නඳ මෙන්න මේ විදිහට කරුණු දක්වන්න පුළුවන්. අපේ හිත අරමුණකින් පිට යන කරුණු හයක් සමහර තැන්වල සමත භාවනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. එකක් තමයි අතීතානුධාවනං චිත්තං විකෝපානුපදිතං සමාධිස පරිමන්තෝ. හිත අතීතයට ගිහිල්ලා වික්ෂෝපයටපත් වෙලා වර්තමාන මොහොතෙන් පයින්. හිත සමාධින් කැඩ. ඒ වෙනුවට පුළුවන් අතීතේ අනාගතයට ගිහිල්ලා හිත වික්ෂිප්ත භාවයට උනන්දු භාවයට පත් වෙලා සතිය කැඩෙන්න පුළුවන්. අරමුණට ආස වෙලා ඒක නිමග්න වෙලා රාගය පහළ වෙලා ස්මන්දි කැඩෙන්න පුළුවන්. අරමුණට නොදකින්න පතන් කියලා තරහ ඇති වෙලා ද්වේෂය කැඩෙන්න පුළුවන්. අරමුණ ඇතුළත හිත වීර්යමත් නිසා හැංගිලා නිදිමත වෙලා සමාධිය කැඩෙන්න පුළුවන්. එහෙම නැත්නම් අරමුණ මේක ඉක්මනට නිවන් දකින්න ඕන කියලා කලබල වෙලා වීදි වැඩි වෙලා සමාධිය ගැලෙන්න පුළුවන්. ඉතින් අතීතයට මගේ හිත යන්නේ සමාධිය කැට කියලා දන්නවනේ. අර පහෙන්ම අරසයිනේ දැන්. ඊටු පහෙන්ම නෑ. දැන් තියෙන එක දන්නවා. ඊටුනේ. මතක නැහැ මේක නැත්තම් තව පහක් බලන්න ඉන්නවා අපි බිම දාන්නේ. එකට ගියයි කියලා කියන්නේ අතීතෙට ගියයි කියලා කියන අනාගතය දන්නෙත් නැහැ. කුසීත වෙලත් නැහැ. අවිසිලත් නැහැ. රාගය ඉල්ලත් නැහැ. ද්වේෂය ඉල්ලත් නැහැ. අතීතයට යෑම නිසා ඇති පශ්චාත්තාපේ තියෙන දැන් පශ්චාත්තාපේ රෙමින් යනවා නම් පශ්චාත්තාපේ නොවෙන්න. දැස්තිලා යනවා නම් සාරිපුත්තු සාංශර පිංසිද්ධ වෙන්න එක වැරද්දයි දන්නේ. ඒකෙන් වැරදි පහක් මග ඇරිලා තියෙනවා. මේ වැරද්දෙන් එන තිත්ත කපන්න පුළුවන්. විෂ කපන්න පුළුවන්. එතකොට තමයි තේරෙනවා අතීතෙට ගිහිල්ලත් පශ්චාත්තාප නොවීම නිසා අසීතට යමින් කෙලෙසයක් ඇති කරගන්න නැතුව තමන් තමන්ගේ ජාම බේර ගන්නවා. අපි වෙලා තියෙන අපේ පුංචි වැරද්දකට මොනම හේතුවක් නිසාවත් සමාව දෙන්න කැමති නැහැ. ඒ මිනිස්සෙකින් කවදාකවත් තව කෙනෙකුට සමාව ලැබෙන්නේ නැහැ. එනිසා ඉස්සල්ලාම මතක තියාගන්න මේක මම කිරුවම කියමුකෝ. තමට උණයි කියමුකෝ. ඒකෙන් මේ මොහොත නරක කරගන්න එපා. ඒකෙන් හිත පශ්චාත්තාප වෙලා කෙලස් බරිත කරගන්න එපා. ඒක නොකර ඉන්න පුළුවන් නම් ඕකට තමයි සාසනය කියන්නේ. සාසනයක් නැති කාලේ ඔක් කරන්න බෑ අපිට. අපි කරපු කරපු පින් බුද්ධ ධර්ම ධර්ම බුද්ධ රත්නේ ධර්ම තත්ත්වරත්නේ වගේ දේවල් නැත්තම් අපිට එහෙම ආපහු එන්න හේතුවකුත් නැහැ. ඇවිල්ලා සතුටු වෙන්න හේතුවක් නැහැ. දැන් අපිට ඔක්කොම තිබිලා එක ඩිංගකට මේ කෙහෙල් ටිකක් ගිලිනවයි කියලා. ඇහ කහනවයි කියලා. ඉවැනි දෙයකට බව අපි මරණාන්තික තීන්දුවක් ඉතකසා දාන මට්ටමේ තීන්දුවක් දෙන්න හදනවා. තමන් පිළිබඳ කිසිම දෙයක් අනුකම්පාවක් නැහැ. ඒ අධාර්මික රජ කෙනෙක් පුංචි වැඩිකාරක හිසක සාදාන වැඩක් අපේ ඇති කියලා. ඉතින් එයා තමයි ඉතින් අනිත්‍ය කරනත් කරන වැඩිකම තමයි. ඒ නිසා මේ වෙලාවේදී පුළුවන් තරම් තමන්ට මේ වැඩි කරලා සමාවදීගෙන මේ නඩුත් හමුදෝනේ බඩුත් හමුල කතාව නෙවෙයි මේ කියන්නේ. සිදු වෙච්ච වැරද්දක් සමාව දෙන්න සමාව දෙලි ඊගාටින චිත්තක්ෂණ වැඩ ගන්න එකයි කරන්නේ. කරසාවින් වහන්සේ මේ ඊයේ ලියන ලද ප්‍රශ්නයකට තවදුරටත් විස්තර ඉල්ලා සිටීමකි. මා ආනාපානයේ තුනිවීම දැකීමට ප්‍රථම හිස්තැනකට යාම පිළිබඳව ඔබ වහන්සේගේ පිළිතුර වූයේ අඛණ්ඩ සතියක් නොමැති බවයි. අඛණ්ඩ සතිය තුලින් ගොස් හිස් ස්ථානයේ පිළිබඳව අවබෝධය ලබා ගැනීම නියම පිළිතුරසේ විශ්වාස කරමි. නමුත් ඔබ වහන්සේ නැවත ප්‍රකාශ කළා පියවරෙන් පියවර යන්නේ නැතුව හිස් ස්ථානයට යා හැකි බව වරහන් ඇතුළේ ෂෝට්කට් එකක්. අරමුණ ගෙවන්වන ස්ථානයට යාම පියවරෙන් පියවරම විය යුතුයද ඔබ වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළේ හිස් ස්ථානයේදී සතිය පවතින බව විශ්වාසන විශ්වාස කළ යුතු බවකි හිස් ස්ථානයේදී කිසිදු දැනීමක් නොමැති නිසා එහි සතිය පවතින බව ප්‍රත්‍යක්ෂ කරන්නේ කෙසේද කවුද එය නිර්වින්දනයේ වූ ස්වභාවයක් බැවිනි අනුකම්පා කර පහදා දුන මැනවි තෙරුවන් සරණයි. අනුකම්පා කරන්නේ කන පැලෙන්න ගහන්න ඕනේ මේ හරි පැත්තට යන්න ගියාම දහසකුත් ප්‍රශ්න අහනවා. ඉතින් මේක තමයි මම කියන්නේ තමයි තමයි වෛර කරනවා කියන්නේ. අපිට කරන්න තියෙන්නේ කිසිම අරමුණක් නැත්නම් ගිහිල්ලා සතිය තියෙනවද කියලා බලන එක. එතකොට අහන කවුද දැන් සතිමත් වෙන්නේ? එහෙම සතිමත් වෙලාදී පරෝජනේ මොකද්ද? මම ආස්තික ප්‍රශ්නයි. අරමුණක සතිමත් වෙනවට වැඩිය නැත්නම් නිමිත්තේ තියෙන සමාධියට වැඩිය අනිමිත්ත සමාධිය හොඳයි මොකද අනිමිත්ත සමාධිය කියන්නේ නිවන් දොරටුවක්. අනිමිත්ත අපණිත ශුන්්‍යත සමාධිය. අනිමිත්ත අපණිත ශුන්්‍යත සතිය. ඒක තමයි නිවන් දොරටුව. ඒ චේතන ගියාට පස්සේ ආනෝ දැන් හරි ඉතින් ගියයි කිව්වෝ. දැන් පාටියක් දාන්නේ කොහොමද පාටියක් දාන්නේ? මම නෙවෙයිනේ දැන් මෙතන ඉන්නේ. දැන් ප්‍රශ්න තියෙන්නේ අනේක නෙවෙයි පාටි දාන එක. ඉතින් අහලා බා ඔය ගියේ බයි උත්තර දුන්නේ නැති කෙනෙක්. දැන් අදත් ඔය මල්ලෙන් ගහන්න හදනවා පිටිපස්සින් ඉන්නේ. ඇත්තල අරගෙන ගහන්න ඕනේ මේ වගේ දනක බුදුහාමුදුරනේ නිසා කරන්න තියන්නේ අපේ හිත හිතුවනම් අහිතක් සත්‍යයට විතරයි කියලා හිතන්න. කැත වැඩ කරනකොට කිසිම ගාණක් නැහැ, චාරයක් නැහැ. අතන ප්‍රශ්න ආවා. ප්‍රශ්න උත්තර නැතුව නෙමෙයි මම මේ කියන්නේ. අපේ තියෙන නොකෑමන දහවතුරක් පට්ට බඳු නොසන්ඩාල හිතේ හැටි ඔච්චරයි. එයාට ඕනේ එයාගේ තන හදාගන්න. ඒ නිසා එයා දහසකොත් යන නීතිඥෝ රාජකීය නීතිඥෝ දාලා මේ නඩුව වසට අදිනවා. එයාට බහට තරම් දෙනවා. ඒක ඒ ඒ තමයි දේශපාලනය කියන්නේ. ඉතින් අපි මේකට උත්තර බඳින්න ඕනේ පළවෙනි ඉඳලා ප්‍රශ්න විශ්ලේෂණය ගියොත් හිමීට මිටේ පාර තියෙනවා. ඊට පස්සේ මං කෝ ඕනම් හිටින් යන්න පාරවල් තියෙනවා දන්න කෙනාට. දෙක එකක්වත් දන්නේ නැති කෙනාට කිටි පාර සාමාන්‍ය පාටට පොඩ්ඩක් දිගයි. එච්චරයි. ඉතින් ඔය ඔය හයික්ස් යනකොට ඉතින් එක්කෙනෙක් කියනවා මචං මෙහෙම මම ගියා හයික් එකක් කරලා දවස් හතරක් ගියා. ඊට පස්සේ කියනවා හැබැයි පස්සේ තමයි දැනගත්තේ ෂෝට් කට් එකක් තිබුණායි කියලා. ටීගාවේ කහනවා මචං මට මේ ෂෝට් කට් එක කියලා දෙනවා. ඊයුගෙන මචං ෂෝට් කට් එක සාමාන්‍ය කට් එකට වඩා පොඩ්ඩක් දිගයි කියලා. හරි ස්මාර්ට් වෙන්න හදනවා අපි. මේ සංසාර ගාන කාපු කෙලෙස් මේ ටික ටික ටික කපාන යන ගමනේ ස්මාර්ට් වෙන්න හදනවා. ඒ හැම ස්මාර්ට්නස් එකක්ම මේ වංචා වංචනික ධර්ම ෂටගති මායාව ගති වෙනවා. ඒකට බොහොර දාන්න එපා. අපිට ලෝංග කට්ටකේ කියන ප්‍රශ්න නැහැ. දෙක ඊතර සතිය නැති තැනට ගියාම කවුද මේක බුද්ධ විඳින්නේ කියලා අහන්නේ මේ මම යගේ වැඩ. එයා දන්නවා එතන ගියාට පස්සේ එයාට සමාජිකත්වෙ නැති වෙනවා කියලා. යන්න ගොඩ ඉඳලා කියනවා පරිසංගල යන්න. වත් නෑ මහත් නෑ. මම මේ ගොඩ ඉඳලා කියන හොඳින්. ඉතින් මේ මොකේද උපදෙස් දෙන්න හදන්නේ? මෙතෙක් කල සංසාරේ පුරාවට නිନ୍ଦିතිවත් නැති වෙච්ච නැති මමයා බුදුරජාණන්ගේ සූර ක්‍රමය නිසා අවදියෙන් පෙරලා දෙනවා මෙයා නැතුව ගේම ගෙනියන්න පුළුවන් කියලා. එයා පැත්තකට කරලා ඒකට එහා පැත්ත ගෙනලා කියනවා හරි සෞත්තුයි අප්පා ඒකට වැඩේ මේක කරන්න පුළුවන් බලන්න ඒකනම් පාටියක් දාන කටක්වත් නෑ කවුරුත් නැතිවනේ පොඩ්ඩක් මටත් දෙන්නකෝ මොකක්ද අප්පා ඒ රිංගන රිංගිල්ල තන්නේ කර ෂටයි මායාවි වංචනිකයි එක්කෙනෙකුටවත් ඒක ආයේ මේ සුපර් මාකට් එකෙන් ගන්න ඕන කමක් නැහැ ඒක පැකට් එකේ තියෙන එක පැකේජ් එකේ තියෙන එකක් හරි පාරට යන්න ගියාම එයා දෙන නිදහතට කරුණු තර්ක ආකාර පරිවිතක්ක සේරම මිනිහා තහවුරු කරගන්න කරන වැඩ. ඉතින් අපි එයාගේ පැත්තෙන් කතා කරුවොත් අපිට පේනවා මෙයා දෙන නිදර්ශනය මෙයාට දෙන තර්කනේ හරිම හයියයි කියලා. නමුත් බුදුහාමුදුරුවෝ පැත්තකට යනවා. බුදුජානකයන් සාකිනා මෙතනදී අනිමිත්ත සමාධිය අනිමිත්ත සතියට යන්නේ කියලා. මොකද නිමිත්තක් කියන්නේ කෙලෙසයක්. සරිමිත්තා භික්කවේ uppajjati bhavika kusala dhamma. න අනිමිත්තා. තස්මින් ඒව නිමිත්තේ පහිනේ තං අකුසලම් පජාති. මහනි උපදීන සකා කෙලෙස උපදීන නිමිත්තක් ඇතුව අනිමිත්තක නෙවෙයි. කෙලෙස් ඇති බවට දක්වන නිමිත්තම ගෙවන් කිරීමෙන් නිමිත් කෙලෙස් නැති කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ නිමිත නැත්තර යනවා කියලා කියන්නේ කෙලෙස් තියෙන තැන ගෙදලා කෙලෙස් නැත්තර යනවා. යන්න පුළුවන්කම තියෙද්දි ඒ ඇයි කොහොමද මොකද්ද කියලා අහන එක ක්‍රිෂ්ණමූර්තිතුමා කියලා තිබුණා ලෝකේ තියෙන නාස්තිකම ප්‍රශ්නේ. කවදාකවත් ගියන තැනකට මේ යන්න හදන්නේ. යන්න ඉස්සෙල්ලා කියනවා මට යන්න ඉස්සෙල්ලා ඒකේ අරක දීලා දීපන් මේක කියලා දීපන් කොච්චර දුරද කියලා බලපන් ඔබ කීසරක් ගිහිල්ලා ආවද බලපන් කියලා අර වීසා ඊතලයක් ඇදිච්ච එක ඒක අරගන්න ඉස්සෙල්ලා ඌ කිව්වොත් එහෙම මේ විද්‍ය ශාස්ත්‍රීය මිනිස්සු ඉද්ද දන්නේ මේකෙදි ලෝහය මොකද්ද කියන දන්නේ විෂ මොනේකද්ද දන්නේ මයි ඊතලේ මගේ ඊට කඩක් අතල්ලන්න දෙන්නේ මට කියපන් කවුද විද්‍ය කියලා කන දෙකක් ගහලා ඊතලේ යන දාන එක කරන්න දෙන්නේ ඒක බුදුහමර කියලා දෙනවා එහෙම නැමේ ඊතලේ තියෙන තියෙන විෂ වදිනවා එයා කියනවා මට ඊතලේ මගේ මට කියපන් කවුද විද්ද කොයි දිශාවෙන්ද විද්ද මොන විසද තිබ්බේ කියලා. ඉතින් න්යාය හරි වේදා හරි කරන්නේ කන දෙයක් ගහලා ඊතල ඇරන්දාලා කියන යකෝ මේක තියාගෙන ඉඳකම් විතර කරනවා. ආන්නේ අද තියෙන සම්පූර්ණ විද්‍යා ඥාණය අද තියෙන භෞතික ඥාන සියල්ලම මෙන්න මේ ප්‍රශ්නේ දරුවෝ. එහෙම නැත්නම් දෙවෙනි પરම්පරාව, තුන්වෙනි પરම්පරාව. හැම එකක්ම කරන්නේ මේ මම ආයේ තහවුරු කරන්නේ. ඒ කරන හැම එකම බලන්න. බුදුමමේ අන්තිමට තීරු දුක් ගෙන දෙනවා. බුදුජානනාංශේ මමට සිග්නල් දාලා දකුණට කපලා ගියාම පස්සේ මම හොල්ම. කොහෙන් ගියාද හොයන්න බෑ. තර්ක කරන මිනිහ කවදාවත් යන්නේ නැහැ. පඬිතට යන්න බෑ කියනවනේ මේ. ඒ දන්නක බල්ලෝ යනවා. එළුව යනවා. උන්ට ගානක් නැහැ. ඒ නිසා මෙතනදී තමන්ම තමන්ට hina වෙන්න පුරුදු වෙන්න ඕනේ. දැන් තමන්ට hina වෙන්න බැරි නම් මං එන්නම් ඉතින් hina වෙන්න. ඒක හැම වෙලාවෙම අපේක්ෂා කරන්න එපා. තමන්ම තමන්ට hina වෙන්න නම් අපි මොකද්ද ඔප්පු කරන්න හදන්නේ මේ මම ඉස්තර කරන්න මේ හදන්නේ මෙච්චර බුදුහාමුදුරෝ සාර්ථකව මෙයා මේ සමාජිකත්වයෙන් අයින් කරලා නැති බංගස්ථාන කරනකොට මිනිහා වටෙන් ඇවිල්ලා ඉතින් කියනවා ඒක හරියට මේ ගෙතේ ඉන්න හදන හොරා පුතා කියලා වරද්දාගෙන ගෙට ගත්තා වගේ. දෙන්න තියෙන වද දෙනවා. මේක බුදු දඥාන්ද කියන්නේ දිසෝදිසං යන්තං කෛරා වේරී වාපන වේරිණං මිච්ඡා පනිහිතං චිත්තං බාපියෝනං තතෝ කරේ හොරෙක් තව හොරෙකුට මොන විදියක දඬුවමක් දෙයිද හතුරෙක් තව හතුරෙකුට මොන විදියක දඬුවමක් දෙන්නේ ඒ වගේ වර්ධවාගත්ත හිත ඒ මනුස්සයාට දෙන්න දෙන උපරිම දඬුවම දෙනවා ඉතින් ඒක අපි බුදුන් වෙනුවෙන් පැත්තකට තියලා බුදුහාමුදුරු කියලා තියෙනවා ඊතලියෙන් කරන දීපං ජාතකේ හන්න යන්න එපා. බුදුන්සේ කියලා දෙනවා අපට නිමිත්ත සමාධියට වැඩිය අනිමිත්ත සමාධිය හොඳයි. නිමිත්ත සත්‍යයට අනිමිත්ත සත්‍යයට පුළුවන් නම් කරපන්. ආන්න මේ වගේ වෙලාවක තමයි සද්ධාව අපි චෙක් කරන්නේ. අපේ ඥානය අදහනවා කියන්නේ සද්ධාව පැත්තක තියෙනවා. අපේ ඥානය අදහන්න හදනවා කියලා කියන්නේ සීල විශ්වාස නැහැ. අපි තර්කණීය ඥානය හදන්න හදනවා කියලා කියන්නේ සතියට තන දෙන්න කැමති නැහැ. ඉතින් මේක අපි එක සැරේ නෙමෙයි කරලා තියෙන්නේ ලක්ෂ කෝටි වාරයක් කරලා තියෙනවා. ඒ නිසා ඒකේ මේ ඉච්චරම ලැජ්ජ වෙන්න දෙයක් නෑ. හැබැයි මේකෙන් පාඩම ඉගෙනගෙන අනිත් දවසේදී හෝ ඒ දන්න උපමාන ඉක්මවලා මේ හිතට යහපැතට යන්න දුන්නොත් එදාට මෙතක් කල සංසාරේ හිර වෙලා තිබුණ මේ පරිණාමය ඉතුරු වෙන්න තියෙන දේ වෙනවා. ඒක කවදාකවත් අහවල් ක්‍රමයට වෙනවා. එහෙම නැත්නම් අනුන්ට කරලා දෙන්න පුළුවන්. Tamanට උනත් හිතලා කරන්න පුළුවන් කමක් නැහැ. සෙල්ලක්කාර අදහසක් තියෙන රිස්ක් ලව කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් කියනවා රිස්ක් ලව එහෙම නැත්නම් කවුරුරි කැමති නම් රැඩිකල් වාදී වෙන්න ඌට නිවන් දකින්න පුළුවන්. එතෙන්දි ඔතෙන්දි සම්ප්‍රදාය බිම තියන්නේ. ඒ නිසා මෙතනින් එහාට එහෙම කිව්වහම ඉතින් මයිත් එක තරම් තරහ වෙනවා. මෙතෙන් එහාට බෞද්ධයට යන්න බෑ. මෙතෙන් එහාට බුද්ධහම බිම තිබ්බොත් යන්න පුළුවන්. අම්මා මුත්තා කිව්වත් බිම තියන්නේ නැහැ. ඒක නිසා මේ අපාය වුණත් වෙනම කැලක් තියෙන බෞද්ධයන්ට කියලා. මොකද ඒගොල්ලෝ ඒකවත් බිම තියන්න කැමති නැහැ. බලන්න අල්ලලා තියෙන ඇල්ලිල්ලක රඟ හිතෙන්නේ නැහැ මේක මේ වස්තු භෝග පරිභෝග අල්ලනවා වගේ නෙමෙයි. මේ දෘෂ්ටි අල්ලනවායි කියන එක. ඒ තර්කෙන් පෙන්වන්න පුළුවන් ඒ වුණත් ඒ තැනට ගියාට පස්සේ ඒ පින්ම පයින්නයි කියන එක අහම්බයක් පටගන්න ලැබේවා කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නයට. ගර්සාංගහස මා පරයන්කේ භාවනා කරමින් සිටියේදී මා හිඳගෙන සිටින බවත් ඇවිදින්නේ නැති බවත් පසක් කර දැනගතිමි. ආනාපාන සතිය ටික වෙලාවක් කරන විට හුස්ම සියුම් වී නැති වී යන විට ශරීරය නොදැනී යයි. මුලින්ම අත් දෙකද, ඉන්පසු මුහුණ සහ කකුල් දෙකද නොදැනී යයි. මේ අවස්ථාවේදී තද, නිල්, කහ සහ රතු ආදී පාට වලින් වරහන් ඇතුළේ තියෙනවා එක දිනකට එක වර්ණයක් පමණයි. යුක්ත ධූමකේතුවක් ඇස් ඉදිරිපිට භ්‍රමණය වේ. වෙන කිසිම සංවේදනාවක් නොදැනේ. මෙතනින් එහාට භාවනාව සාර්ථක කරගන්නේ කෙසේදයි මට නොහැටේ. ඉතා කරුණාවෙන් මේ පහදා දී මගේ කමඨහන සුද්ධ කරන්නේ නම් මම අතිශයින් කෘතඥ වෙමි. ඔබ වහන්සේට සම්මා සම්බුත් සරණයි. ඔය මේකේ කියලා තියෙනවා ඉඳගෙන ඉන්නවා ඇවිදින්න නැහැ කියලා මට ප්‍රත්‍යක්ෂණය උණයි කියලා. ඒ ප්‍රත්‍යක්ෂණය වෙච්ච හැටි පොඩ්ඩක් එලි කරන්න. එතකොට ඒකේ ප්‍රශ්නේ අන්තිමට මහන ප්‍රශ්න උත්තරය එතන තමයි තියෙන්නේ. කොහොමද Taman දන්නේ මම ඉඳගෙන ඉන්නවා මම ඇවිදිනව නෙවෙයි කියලා. ප්‍රත්‍යක්ෂණය කළයි කිව්වට සාක්ෂි බෙල්ල නැහැ. ප්‍රත්‍යක්ෂණය කළයි කියලා කිව්වට සාක්ෂි අද්දුරු සාක්ෂියක් නැති බව අන්තිම ප්‍රශ්නේ පේනවා. ඒ නිසා මෙයාට උත්තර දෙන්න තියෙන්නේ කොහොමද මේක තභාවට ඒත්තු ගන්නන්නේ වාඩි වුණාම මම උත්සාහ කරන එක හොඳයි. ඇහිලක් තියෙන ප්‍රශ්නේ. උත්සාහ කරලක් තියෙනවා. හරි ගියයි කියලා කියනවා. මම ඒක අභියෝග කරනවා. ඒ අභියෝග කරනවා කියලා කියන්නේ මුල් දෙක අභියෝග කරන්නේ කරන්න ගත්ත උත්සාහයයි වහරි. ප්‍රත්‍යක්ෂයෙන් උනේ කොහොමද කියලා කිව්වනම් ඒක තමයි උත්තරේ. ඒක ඒක ඒකෙන් දෙන්න පුළුවන් අවසාන ප්‍රශ්න උත්තරේ. කැමතිද දන්නේ මේ ඒ දීපු එක්කනා ඒ ප්‍රත්‍යක්ෂණේ කරපු හැටි කියන්නේ. ඒක ටිකක් අමාරු ප්‍රශ්නයක් මම අහන්නේ. ඒක ටිකක් අමාරු කියන්නේ ආධුනිකයෙකුට බරපතල වැඩි ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නේ අමාරු නාට ගැටේ ලියන්නේ අතුර තියෙන විතර. කැමති නැද්ද මේ මට ආරංචියක් තියෙනවා ප්‍රශ්න ලියලා දාලා ගෙදර යනවා කියේ. එහෙම වුවත් තියෙනවා විතර. අනිත් එක මේ පියාම හත්ය ලියලා කරබන් නිකන් කියන. වැරදි ප්‍රශ්න වලට බයි නිසා විජේ මහත්තයයි ප්‍රියා මහත්තයයි ලාලු තුන්දෙනා එකතු වෙලා හොඳ ප්‍රශ්න ලියලා දාලා ඉතින් එතකොටත් කවුද මේක ලිව්වේ කිව්වහම ඒ ඔක්කොමල මූණේ මූණ බලන එක එක තුන්ගේ දිහා මූණ බලන්නේ ඒ මොකද අර වැරදි ප්‍රශ්න අහපුවම බැනුම් අහන්න වෙන හින්දා මේගොල්ලෝ ලියලා දාන. ඉතින් මේකේ ඒ වගේ එකක් ලිව්වද විජේම? නෑ. නෑ නෑ නෑ. කියන්නේ ඒක අර ඉස්සෙල්ලා ප්‍රශ්නේදී මේ කෝ මමයා කියලා අහන වගේ ප්‍රශ්නයක් තමයි. ඉතින් මට මේ ප්‍රශ්නේදී උත්තර නොදී යන්න හිතෙනවා මේ හරි මටද කියන්න ඒක විජි මහත්තයෙන් අහන්න ඕනේ නැත්නම් මේ කතා කරන එක නහන්න ඕනේ ඉඳගත්තර පස්සේ අපි සභාව වෙනුවෙන් කතාකච්චාවට බහිමු පැත්තක දාන්නක ප්‍රශ්නේ ඉඳගෙන ඉන්න බව තමයි ප්‍රත්‍යක්ෂණය කරන්න උත්සාහ කරලා ප්‍රතිඵල ලබපු වෙලාවක් තියෙනවා ඉඳගෙන ඉන්න බව ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් දැත් ඒක වහගෙන ඉඳගත්තර පස්සේ මම ඉඳගෙන ඉන්නවා කියලා උරගා බලන්න සහතික කරගන්න ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. එහෙමනම් හරි එතින් තමයි අපිට ඕනේ උත්තරේ. ඊපස් දැන් ආලෝක පේනවා කහ පාට නිල් පාට. ඉතින් යන්නේ. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ මම ඉඳගෙන තින්නේ කියලා. මේ මගදී හම්බෙච්ච ආලෝකයක් නෙවෙයි විස්තර කර කර ඉන්නේ. මේ ගෙදරින් කොච්චර ඈතට ගිහිල්ලාද? කහ පාටද නිල් පාටද අනම්මනම් කල්පනා කරනවා ඒ වෙලාවේ. මේ ධනුකලේ නූල කඩලා ගෙල් තියෙන්නේ. බලන්න මම ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා ඉවරනේ. ඒක මුල ඇති ඇතිවෙච්ච එක මෙතන ප්‍රත්‍යක්ෂණය කරන්න දන්නවනේ. ඔය ලැබෙන මොනම දෙයක්වත් අභියෝග නොකර ගන්න එපා. අභියෝග කරනකොට මේ ආලෝකයේ පෙනීම ඉන්න තැන දැන ගැනීමට බාධාවක් නෙක කෙලෙසයක්. ඒ ආලෝකයේ පෙනීම තියේදී ඉන්න තැන දැනගන්න පුළුවන් කුසලයක්. කරන දේ භාවනාව යයි. අපිට දැනගන්න ඕනේ මෙයා මේ මගදී බෙන්නන මේ නානා රුදු වේසමව මඟ අවරන්නේ. මේ මේ වේසය මේ මේ ලකුණ සුබ නිමිත්තක්ද අසුබ නිමිත්තක්ද කියලා නේද මම ප්‍රශ්න තියෙන්නේ. සුබ නිමිත්තක් වෙනවා ඒක පෙනෙද්දි ඉරියවට යන්න පුළුවන් නම් සුබ නිමිත්තක්. ඒක ඉරියවට යන ගමන බාධා කරලා නම් අසුබයි. මාරාක්ෂිකයි. කෙලස් එතකොට කොච්චර කොච්චර ප්‍රායෝගිකද බලන්න මොන ප්‍රශ්නයක් ආවත් කොච්චර ප්‍රායෝගිකද කියලා අපි ළඟ තියෙන උපමානෙම අපි ඩග්ගාලා අපි ගොයන් චෙක් කරලා බලනවා කැරට් කීයද රත්තරන් උර ගහලා බලන්න. සැකට උර ගහනද රත්තරන් බොරු. උර ගහන්න කැමති නැත්තම් බොරුවනේ. උර ගහලා තිනවා. එනේන වෙලාවේ මොන අතරමඟදී මොණියකම් වුණත් ගිඩිය පිටින් බාර ගන්න යන්න එපා. පහු වෙනකොට ඉතින් ඇත්තට මේ උරගා බලන්න ඕනේ නැහැ විශ්වාසය පහළ වෙනවා. දැන් මෙතන කොච්චර රවුමක් ගිහිල්ලා දෙනවද එක දවසට එක පාටයි පේන්නේ. මෙහෙම මෙහෙම පේනවා. කේතු ආකාර වේකන කොච්චර අනවශ්‍ය අරමුණක අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන ජාතක හොයවා ඉඳලා තියෙනද කොච්චරක් gederin ඈතද කියලා හිතන්න. ඉරියව්වෙන් ඈතද කියලා. ඉතින් ඉරියව්වට එන්න අරක ප්‍රත්‍යක්ෂණය කරගන්න අපි පුරුද්දක් කරගත්තා නම් මොන දේ හම්බුණත් පොඩ්ඩක් බලන්න මගේ මූල කර්මස්ථානට නැවත gedara බලාගෙන පාර දන්නද කියලා. ඉති ඉරියව්ව හරි මොකක් හරි මං කිව්වේ නෑනේ. එයා කියපේකනේ මම මෙල්ලුවේ. එයා කිව්වේ මං ඉඳගන්න එක ප්‍රත්‍යක්ෂණ එක. ඒකටයි මම ගෙනියන්නේ. මම ගෙනියන්නේ ආනපාන දැන්. එතකොට යන්නේ කොහෙද මල්ලේ පොල්ලේ නනේ කතාව. දැන් ඔය අදාළ නැති මිනිහා කතා කරපු නිසා කුටි ගන්න හදන්න වෙන්නේ. ඔච්චර වෙලා යනකම් ලකුණු ලැබෙනවා. දැන් ඊට පස්සේ ආයෙ මුළු සභාවම නොගරින්න හදනවා. මේ කියන්නේ පසුබිමට සාපේක්ෂව නෙවෙයි කතා කරන්නේ. මේ පොදු උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි මේක. මේක දැන් හරියටම secondary tertiary infection තියෙන එකනාගේ first basic germ එක අහලා තියෙන්නේ. ඊට පස්සේ આવුවොත් මේ secondary එකට මොකද කරන්න කියලා මේ වෙලාවේ කතා කරන්නේ නැහැ. මේ primary infection එක අල්ලලා මේක සනීප කරන්නේ. කරපු ගමන් සිම්ටම්ස් ටික අයින් වෙනවා. ඒ සෙකන්ඩරි ඉන්ෆෙක්ෂන් තර්ඩ් ඉන්ෆෙක්ෂන් තාම තියෙනවා. මේ අපිට වෙලා තියෙන්නේ අපි මේ හරි ගියාට පස්සේ මේ තේරම අනා ගන්නවා. එතකොට අර රිඩක්ෂනිසම් එහෙම නැත්නම් විභජ්‍යවාදය කියලා හරියටම ගහලා ඌ මරලා ඉන්නකෝ. මං කියන්නේ මේ හැලෙන් පටන් ගන්නද ආනපානෙන් පටන් ගන්නද කයෙන්ද කියලා. එයා ගන්න තීන්දුව කරන්නේ. එයා තමයි නැවත නැතු උරගන්නේ. ඒක ගන්න උරගා බලන්න. ඉතින් අනිත් එක්කනත් කතා කරන්න යන්නේ මේක වෙනම කතාවක් වෙනම channel එකක්. ඒකයි මම මේ මේ මේ පස්සේ අහන එක නාම උසාවියට කැඳවලා. ඒතර ඒක යනවනේ පාර. පොට්ටු. උසාව තේරෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මා කරන්නේ ආනාපාන සති භාවනාවයි. ශරීරය තැන්පත් කරගෙන ආස්වාස ප්‍රස්වාසයට සිත යොමා ගත්ෙමි. ක්‍රමයෙන් එහි විස්තර නිරීක්ෂණය කරමි. ක්‍රමෙන් සිත සමාධිමත් වේ. අරමුණෙහි සුවිශේෂ ලක්ෂණ දක්මින් මනාලෙස සිත විතක්ක ਵਿਚාර ස්වභාවයට පත්වන ආකාරයට දකිමි. ඒ සමග සිතෙහි ප්‍රීති සහගත සතුටක් සහිත බවද දැනේ. ටික වේලාවකින් ශරීරයේ ඊට සැහැල්ලු රිදුම් වේදනා නොමැති සැපවත් බවක් දැනියයි. සමහර විට ශරීරයේ පුරා තනින් තන සියුම් සංවේදනා දැනේ. ඒ සමගම එකවර එකවරම විදුලියක් වැනි ධාරාවක් චිරුර පුරා රැලි දෙමින් විහිදේ. ඒ සුඛ වේදනාවකි. මගේ හිත මේවාට ඇලුම් කරන බවක්ද දැනේ. සිතෙහි මනා ගුණවත් එක එකඟ බවක්ද පවතී. ටික වේලාවකින් මේ ගතිය මගහැරී ගැඹුරු නිශ්චලතාවයක් අත්දකිමි. මා සක්මනට වඩා පරියන්කයට ඇලුම් කරමි. ප්‍රශ්න තුනක් අහනවා. මම මෙතනින් එහාට මෙතනින් එහාට මා භාවනාව වඩන්නේ කෙසේද? මම සමත ක්‍රමයට සිත තැන්පත් කරගන්නේ කෙසේද? මගේ භාවනාවේ ඊළඟ පියවර ඉදිරියට ගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේ සූපත් වේවා, නිවන් ලැබේවා. මේකෙදි පේන තියෙන අර විතක්ක ਵਿਚාර වලට ප්‍රීති සුඛ වලට විශේෂ ආකර්ෂණයක් තියෙනවා. සක්මනාදී වැඩවලට ආකර්ෂණයක් නැහැ. ඉතින් මේක අර සමාධියට වැඩි ආදරයක් තියෙන චරිතවල හැටි. ඒකට සක්මන් කිරීම කියන්නේ නාස්ති කිරීමක්. එතින් ගහමට භාවනාවේ නිවනට වඩා මේ ප්‍රීති සුඛ වලට ඇලෙන ගතියක් තියෙනවා. ඉතින් මේක දැනගෙන තියෙන නිසා ඒක ඇත්තට ප්‍රශ්නයක් ඇත්තේ නෑ. ඒ නිසා මේ භාවනාවේ වීරියට එහෙම නැත්නම් මේ ක්‍රියාකාරී භාවනාව සක්මන් කරනකොට එදිනදා වැඩ කරනකොට භාවනාවේ ලැබෙන අනුග්‍රහය ලැබිලා නැහැ මේකට. ඒ නිසා කුසීත වෙලා අර හම්බ වෙන සුඛේම බලාගෙන ඒකට නිකන්තියටපත් වෙලා දන්නවා හැබැයි දන්න නිසා වාසි. ඒ නිසා ඒක දැනගෙන උන්ටට කරන්න සක්මන් කරන්න. ඒකල බලන්න මේ කවදා හෝ සක්මන් කරනකොට මේ කියන විතක්ක ਵਿਚාර වැටෙනවද? සක්මන් කරන මේ විදිහට ගමනේ සුඛේ වැටෙනවද? සක්මන් කරනකොට මට දිගින් දිගට සක්මන් කිරීමේ ආසාව එනකන් ආවොත් ඊට පස්සේ දෙක සමබර සමබර වෙනවා. නැත්නම් මේ සමාධියෙන් විතරක් පරියන්කෙන් විතරක් මේක ගන්න හදනවා කියලා කියන්නේ කුසීත ගතියක් පේනවා මේකේ. ඒ නිසා සමබර කරගන්න. ඊ අපි ධර්මදේශනාදී මත කරගත්ත විදිහට තත් ධාතානන් ධම්මාන අනතිවත්තනට එන සම්පහන්තන. භාවනා කරනකොට ඇති වෙන මේ වීර්ය සහ සමාධි කියන ධර්ම එකිනෙක යටපත් කරන්න දෙන්න එපා. දෙන්නටම ගානට ඉන්න දෙන්න. ගානට හිටියේ නැත්තම් අපි දෙන්නම හොඳයි. නමුත් ඒ දිනම කඩප්පුලිකමක් තියෙනවා. අයිය වෙන්න හදන. එහෙම නැත්නම් එයා ඉස්සරහින් පටන් ගත්ත පස්සේ කවදාවත් අනිත් කරණට යන්න දෙන්නේ නැහැ. දින සම සමව යනවා නම් එතන 1 1 2 නෙමෙයි. 1 1 11 වෙනවා වගේ. මෙහෙම ඉස්සරහට යන්න ගිය ගමන් එකෙකුවත් හයියක් එන්නේ නැහැ. ඒ නිසා අපි මේ වගේ පිරිසක් එක්ක තිනකොට මේ පිරිස අතර රටක් පාලනය කරන්න වැඩි ශක්තියක් තියෙනවා. කරන්න බැරි ගොනු කරගන්න බියක් නෑ හැම වෙලාවෙම. ඒ එකිනෙක අනති අතිවර්තනය කරන්න හදන. එක එකන ඉගෙන යටවත් කරන ගතියක් තියෙනවා. ඒ අර පෞද්ගලිකත්වය නිසා කාට හරි පුළුවන් නම් කිසිම පෞද්ගලිකත්වයක් නැතුව තමන්ගේ ඒ හැකියාවල් ටික පුදන්න මොකක්ද ඒ වැඩේට පුදුම විදියට දෙයියෝ බයයි. ඒ වැඩේට පුදුම විදියට බ්‍රහ්මියෝ බයයි. මේ හුනියන් හදි සේරම බයයි. ඒ නිසා අන්කන්ඩිෂනලි උදව් කරන්න. උදව්වක් කරුවට පස්සේ කවදාවත් ඒක රෙකග්නයිස් වෙන්න හරින්නත් එපා. ඇඟෙන්න හරින්නත් එපා. ඒ උදව් වෙනකොට ඒකේ ඇඩල්ට් සයිකොලොජි වල කියන්නේ ඒකට ප්‍රෙස්ටිජ් කියලා. ඒ පුද්ගලයා තුල එන්න පටන් අර ගන්නවා නිකන් අපේ ශාසනය කියන්නේ අදිෂ්ඨාන ශක්තියක් කියලා. එයාට මේ සබහා ධර්මයට හරි කියලා මෙහෙම කරපන් කිව්වොත් අහනවා. මොකද ඒ තරම් එකතු වෙලා තියෙනවා වැඩ කරනවා. කිරුවට කවදාකවත් අයිය වෙන්න හදනවා, අක්කා වෙන්න හදනවා, කැපි වෙන්න යන්නේ නැහැ. මේ වීර්යය සහ සමාධිය දෙකෙත් වීර්ය ඉදිරියට આવොත් සමාධියට එන්න දෙන්නෙම නැහැ. මේ වුණාමේ හොයාගත්ත වීර්ය කරන වැඩේ. සමාධිය ඉස්සරහට આવොත් පොඩ්ඩක් හරි ඉස්සරහට ගිය ගමන්. ඒකට මේ ගස්වල තියෙන එකට උගන්වන්නේ එපිකල් ඩොමිනන්ස් කියලා. උඩට ගිය එක යට එක තරනවා. අපි මේ දේශපාලන වාද කියලා දැම්මට ඕක නිකන් බොරු කතා. මේ හිත්වල හැටි. චෛසික දෙකක් ගත්තත් එක පවුලේ සහෝදර සහෝදර දෙන්නෙක් ගත්තත් ඉස්සරහට ගිය එක අනිත් උන් තරනවා. අධ්‍යාපන ආයතනවල කියලා බලන්න මේ ඉදරහට ගිය එක අනිත් සේරම තරනවා. වත්පත් මධ්‍යස්ථාන කියලා බලන්න බෙලි කැපිලි. රැකියා ස්ථාන කියලා බලන්න බෙලි කැපිලි. බලයේ සඳහා තියෙන මේ බෙලි කැපිල්ල will to power අන්තිමේක කිසිම සාධාරණයක් කිසිම යුක්තියක් නෑ ඒක තමයි කියන්නේ survival of the fittest කතයි ලෝකේ තියෙන්නේ ඕක ඒ නිසා ඒක පෙන්වයි කියලා බුදුහාමුදුරට බැලලා හෝ මේ මොනවාද ආකි මේ චාස්තාවින්ට බැලලා වැඩක් නෑ බලවත් එකයි කොහොම කෙරුවක්වත් උන් සෙල්ලම දාන්නේ තලන ගන්න තමයි. බටු තලනවා වගේ තලනවා නිසේ. මේක දන්නවා නම් දෙන්නම කීකරු. ඒ දෙක කීකරු වෙන්න මොකද්ද කියලෙන්න ඕනේ සති ඉස්සරහට යනවා. සති ඉස්සරහට ගියේ නැත්තම් මේක එක එක එක එක එක පොරකනවා. මෙතන මට මගේ නිරීක්ෂණේ හරියට හැටියට මේ විතක්ක ਵਿਚාර පීතිසුඛ වගේ දේවල් වලට සහ සමත භාවනා පරියංක භාවනාවට තියෙන කැමැත්ත තුම්පලක විතර ලිවිලා තියෙනවා. ඒ වගේම කියලා තියෙනවා මම ඉච්චර සක්මන් කරන්නේ නැහැ. ඉතින් මට කියනවා මට කියන්න පුළුවන් ඒ කියන්නේ වීර්ය මදි. තෙල්ලක්කාරකම් මදි. තමාදී නෑ. තක්මනේදී ওই කියන විතක්කේ ගන්න. සක්මනේදී සුඛ වේදනාව ගන්න. සක්මනේට සීන ආතාව ගන්න. එතකොට වෙන්න අන්න සම්බර වුණා වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනා කරමින් කරමින් පරයන්කේ සිටින ඇතැම් විටක මගේ හිසේ හෝ ශරීරයේ වෙනයම් තැනක හෝ හිරි වැටීගෙන යන දැනීමක් ඇතිවේ. එය විනාඩි දෙකක් හෝ තුනක් පමණ පවතී. එම දැනීම මම දනිමින් දනිමින්ම සිටිමි. ඒ පුදුමාකාර සැපදායක තත්වයකි. කිසිම රිදුමක් ඇත්තේම නැත. එසේ දැනීමක් ඇතිවන්නේ ඇයිදැයි තේරුම් කර දෙනමින් ඉල්ලා සිටිමි. එවැනි අවස්ථාවකදී මම කෙසේ භාවනා කළ යුතුදයි පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. සමහර විට භාවනා නොකරන වේලාවවලදී පවා එම දැනීම ඇතිවේ. එවිට භාවනා කළ යුතුයයි සිතේ. නමුත් භාවනාවට අවස්ථාවක් නොමැතිනම් භාවනා කරන්නේ නැත. වයිබ්‍රේෂන් එකක් වැනි මෙවැනි දැනීමක් ඉබේම ලැබෙන බව මම දනිමි. එම දැනීම භාවනා කිරීම නිසා වන දෙයක් දැයි පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ මේක මේ රචනෙ දුන්නොත් භාෂාව ඉගෙන ගන්න ළමයෙකුට කියයි පිස්සෙක් කියලා. මොනවාක්වත් නැති වෙලාවක දැනීමක් තියෙනවා කියලා ඔප්පු කරන්න හදනවා. රචනයේ භාගයක් කියන මොකුත් නැහැ කියලා. අනිත් පැත්තේ කියන දැනීමක් තියෙනවා ඒක සැපයි කියලා. ආයසරයක් කියවන දැන රජ මුලියකම කියවන බණ්ඩ ආයසරයක් මම මේ කිව්වට පස්සේ පොඩ්ඩක් අහගෙන ඉන්න. ඊයේ දෙකනත් අහගෙන ඉන්න. මම ආනාපාන සති භාවනා කරමින් පරයන්කේ සිටින ඇතැම් විටක මගේ හිසේ හෝ ශරීරයේ වෙන යම් තැනක හෝ හිරි වැටිගෙන යන දැනීමක් ඇති ඒ විනාඩි දෙකක් හෝ තුනක් පමණ පවතී. එම දැනීම මම දනිමින් දනිමින්ම සිටිමි. ඒ පුදුමාකාර සපදායක තත්වයකි. කිසිම රෙදුමක් ඇත්තේම නැත. ඔය කිසිම රිදුමක් ඇත්තේම නැත. හිරි වැටීමක් කියලා කියන්නේ. තමනේ අපි හිරි වැටෙනවා කියලා කියන්නේ දැන් නැති එකක් නේ. දැන් ඒකේ තියෙන සුන්දරත්වය පෙන්නනවා. එක තැනකින් හෝ කීප තැනකින් මතුවෙනවා කියන්නේ. කියවන පොඩ්ඩක් කියවමු තව ටිකක් ඇද ඇද ඇද ගහමු. ඉතුරු ටික කිසිම රිදුමක් ඇත්තේම නැත. එසේ දැනීමක් ඇතිවන්නේ ඇයිදැයි තේරුම් කර දෙනෙමින් ඉල්ලා සිටිමි. මේක එක දවසක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පිරිසට කියනවා සංඝ පිරිසට නිවන අවේදිත සුඛයක් කියලා. ඒකට මේක හාමුදුරු කියන සඳ අවේදිත ඕක සුඛයක් වෙන්නේ කොහොමද කියලා. අවේදිත කියන්නේ විඳින්න බෑ කියලා නේ කියන්නේ. සුඛයක් වෙන්නේ කොහොමද කියලා අහනවා. එතකොට කාර්යපුත්‍රයන් කියනවා විඳින හැම දෙයක්ම දුකක්. විඳින්න නෑ කියලා කියන්නේ සැපයක්. ඉතින් අපිට ඒක තේරෙන්නේ හිරි වැටීමක් විදියට දැනීම නැතිවීමක් විදියට. ඒ නිසා තියෙන ඕනම දැනීමක් පීරි ගෑමනක්, පිච්චිල්ලක්, සූරා දැමීමක්. එතන යම් වෙලාවක අරමුණක් තියෙනවා නම් දැනීමක් තියෙනවා දැනීමක් තියෙනවා නම් කෙලස් තියෙනවා අපිට තියෙන්නේ තියෙන දැනීම මත සතිය පිටවන්න සීන දැනීම මත සතිය පිටවන්න පිටවන්න එක නැතිලා එන්නේ එන්නේ එන්නේ කියන කය අනුපස්සන වය අනුපස්සන නිරෝධ අනුපස්සන පටිනිසග්ග අනුපස්සන ඒක කොතන ප්‍රකට දැනුමක් තුනත් ඒක තමයි අරමුණ එච්චරයි ඒක දිහා බලන්න ඒක අඩු වෙනකොට ඊගාව එකමතු වෙනවා ඒක දිහා බලන්න ඒක අඩු වෙන්නේ එන්නේ එන්නේ අඩු වෙනවා නම් ඔන්න පාරක් එතකොට ඊහා සමාන මොකද්ද සුඛයක් දැනෙනවා. ඒක අවේදිතයි. විඳීම් හැම එකක්ම සිංගලෙන් කියන්න පුළුවන් විඳවනවා කියලා. විඳවනවා කියන එක අහලා තියෙනවද? ඕ පරට්ටිය විඳවන්නේ කරපු පව් වලට කියලා සාප කරන්නේ. මුළු ජීවිතේම විඳවන එක විතරයි අපි කරන්නේ. හැම විඳවිල්ලක් හැම විඳවිල්ලක්ම දුකක්. ඒ දුක නැති තැන ඉතින් වෙන වචන දෙන්න සපදානවා. ඒතර විඳින දෙයක් නිසා නෙවෙයි සැප ලැබෙන්නේ. හිරිවැටීමක් නිසා. වේදනාවක් නැතිවීමක් නිසා මේක කවදාකවත් තර්කයකට අහු වෙන දැන් කාම සුඛේ හොයන්න රූප නිසා සැප විඳින සද්ද නිසා සැප විඳින කෙනෙකුට මේ විඳීම් හරහා සැපයක් විඳින්න පුළුවන් නම් සාරිපුත්‍ර සංසේ 100%ක්ම වැඩිනේ එහෙනම් සාරිපුත්‍ර සංසේ රාහුල කුමාරයා පැවිදි කරන රඩිය කියාවි මේ රජගෙදර තියෙන පොඩි පොඩි කෑලි ටිකක් ගෙනත් දෙන්නකෝ මම ඔයාලට සැපලපන හැටි කියලා දෙන්නම් කියලා. නෑ මොකක්වත් නෑ. ඒක නිසා අපි දන්නේ ඉන්ද්‍රිය බද්ධ එහෙම නැත්නම් ඒකට කියන ආමිෂ සුඛේ විතරයි. ඉතින් ආමිෂ සුඛයෙන් අයින් වුණාට පස්සේ අපිට නිර්ආමිෂ සුඛයක් කියලා එකක් තියෙනවා. ඒකට බුදුහමතුරු දීලා තියෙන වචනේ තමයි විවේකජ පීති සුඛං. මොනවායින්ද විවේක වෙන්නේ? බැලිය යුතු රූප වලින් විවේකයි, ඇසිය යුතු ශබ්ද වලින් විවේකයි, දැනිය යුතු ගඳෙන් විවේකයි, විඳිය යුතු රසෙන් විවේකයි, පහතෙන් විවේකයි, හිතිල වලින් විවේකයි. එතකොට උපදිනවා ප්‍රීති සුඛය. ඒ තරමට අපි වහන මැදත්තානේ. කියන තමයි රූප පොන්න පෙන්වන්න යන්නේ. සද්දාත්තන්න යන්නේ. උගලන්තන් අඩු කරනවා. ඊට පස්සේ නිර්ආමිෂ සුඛයේ ඉන්න කෙනා විතරක් තේරෙනවා අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ කාම සුඛය කියලා මොනවද කරන්නේ. පුළුවන් තරම් මේ අපේ සංවේදී ඉන්ද්‍රිය එහෙම නැත්නම් ප්‍රසාද රූප හූරණ එක තමයි. චක්ක ප්‍රසාදේ හූරනවා. සෝත ප්‍රසාදේ හූරනවා. අර සුවි පුරන්නේ. ලතරයි නම්බරේ හොයන්න හූරන්නේ. ඒ වගේ තමයි. ඉතින් ඒක නැති වුණාට පස්සේ අපිට තේරෙනවා සැපයක් තියෙනවා. ඒක එන්නේ හිරිවැටීමක් කරා. ඒකෙට එන්නේ මේක නැතිවීමක් කරා. ඒක මොකක් ආපු ගමන් සැකයක් හරි පාරේ යන්නේ සැකයක් එනවා. මං කියන්නේ දැකේ ඇති වෙලා ප්‍රශ්න අහන එක වැරද්දක් කියලා. ඉතින් ඒක නිසා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනකොට නිවන කියන්නේ අවේදිත සුඛයක් කියලා භාෂාවට අහුවෙන්නේ නැහැ. අපි දන්නේ හැම වේදනාවක්ම කැප වේදනාව දුකයි කියලා ගන්න කියනවා. දුක් වේදනාව උලක් කියලා ගන්න කියලා කියන බුදුහාම. මොනවත්ක්ම දැනෙන්නේ නැත්නම් ගැටසේ මමයක් නැහැ. මුරන්නේයක් නැහැ. තෘෂ්ණාවක් නැහැ. හැබැයි එතන තැප දුක් තියෙන දෙකට නැති වුණාට අත්දැකීමක් නැත්තේ නෑ. ඒක මේ අපි දන්න භෞතික ලෝක විශේෂ ශාස්ත්‍රයේ කවදාහක්වත් සඳහන් වෙලා නැති එකක්. ඉතින් ඒකට එතෙන්ට යන්න යන්න අපිට සැකයක් මතුවෙනවා. එනවා ඉතින් අපේ අම්මලා තාත්තා අපිට මේක කියලා දෙන්න එපා. මොකද අම්මලා තාත්තා අපිට ආදරේනේ. එහෙනම් අපේ පන්ති වාර ගුරුවරයා අපිට කියලා දෙන්න එපා. මොකද ඒකවල අපිට ආදරේනේ. ඒගොල්ලෝ කවදාකවත් මෙහෙම එකක් කියන්නේ නැහැ නේ. ඒගොල්ලෝ කිය උලන්දන රූප උපේපං. හද්ද ගන්දර රූපේපං. එහෙමනම් ඉතින් අම්මලා තාත්තා වැරදිද? ඉතින් ඒකට අපි මේ අම්මලා තාත්තලා සාධාරණීකරණ හදනවා මිසක් අර ප්‍රතිපදාවෙන් ලැබිච්ච මේ නිර්ආංශ සුඛේ හෝ අවේදිත සුඛේ අභියෝගයට ලක් කරනවා ඒ ඒ ප්‍රශ්න. ඒ උනට ඒ විසදි විසිකරන්න වටින ප්‍රශ්න නෙවෙයි. පුළුවන් නම් කරන්න තියෙන්නේ ප්‍රශ්න දැනගෙනම තවදුරටත් විජේක දේවල් ගෙවක් කරන්න. තවදුරටත් නොදන්න හේෂයට යන්න කියනවා. මේකට යන්න බැරි fear of unknown කියලා එකක් තියෙනවා අපේ. නියෝෆෝබියා කියලා කියනවා. අලුත් ශේෂ්ත්‍රයට යනකොට අපි පස්ස ගන්න විතරම අපි සම්ප්‍රදාන පුරයි. අනිවාර්යෙන් භාවනා කරොත් අලු ශේෂයකට යනවා. කත්තා දෙකක් නැහැ. යන හැම වෙලාවෙම පස ගන්න. ඒකට කියනවා fear of freedom කියලා. ඒක එරික් ෆ්‍රොම් සම්පූර්ණ පොතක් ලිව්වා fear of freedom කියලා. අපි මේ කොච්චර මේ freedom fighters ලා වුණත් අපිට නිදහස එනකොට අපිට පේන්නේ අපි තනි වුණා, කොටු වුණා. ඒ නිසා අපි ආර දාන්න බීමට ආයෙ පයින්නවා. දාන්න ශේෂයට ආයෙ පයින්නවා. ඉතින් ඒක අපි හිතන අපේ අයිතිවාසිකමක් කියලා. මොකද බුදුරජාණන්ගේ ශේෂ්ත්‍රය තමයි අපි නොදන්න තැනකට ගිහිල්ලා අපි මෙතෙක් බිඳපු නැති අවිහිිතේත සුඛය උපත්තිම අපිට ලැබිච්ච මානව අයිතිවාසිකමක් කියලා පෙන්වනවා. අපේ හැම හැකියාවකම හැම ඥානයකම හැම තර්කයකම ආපහු ගෙදර ගියේ. ජීනිසා එන්නේ පැණි ගමනක අර ගඟ දිගේ ඉහළට පීඨන ක්‍රමය against the grain යන කෙනා පයි. පණිනව නෙවෙයි පණින තියෙන අවස්ථා වැඩි. ඒ නිසා මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ කොහොඳයි? නමුත් ඉදිරිපත් කරන මේ ප්‍රශ්න කරුගේ ප්‍රශ්නේ සාධාරණීකරණ කරණය කරන්න නෙවෙයි මේ කතා කරන්නේ. අන්න එහෙම වෙනකොට සද්ධාව තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න මේ එන ශේෂයට යන්න අරින්නේ. මොකද්ද මේක මේකේ ජාතකයේ මොකද්ද මොන රජු රෝද විද්‍ය රජවංශයේද අනම්මන හොයන්නේ නැතුව කොහොම මේ යන්න දෙනවා නම් ඒ වෙලාවේ මොකද්ද කරන්න ඕන කියලා ඇහුවොත් නිකං හිටවන් සුම්මයිරි just being ඒක ඇත්තේ නැහැ. කට්ටියට ඕනේ නෑ මේකට වෙනම ෆෝමියුලා එකක් ඇති. එක්ක ධම්මජීව හාමුදුරුවෝ ගුරු මුෂ්ටියක් ඇති. දෙන්නේ නැහැ. අනේ කොහොම හරි කරලා ඒ කෑල්ල ගන්න නැත්තම් කියලා හිතනවා මේ තමයි මේ තුන් තුන. මම ආයෙනට තියෙන කැමැත්ත වෙනුවට පිටින් උත්තර හොයනවා. යමු දීකා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින්වහන්සේ මම ආනාපාන සති භාවනා කරමි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි කයට සිත යොමා පරයන්කේ හිඳගත් විට ඊතා ඉක්මනින් සිතට ආනාපානය ප්‍රකට වේ. ආනාපානයේ විවිධ සටහන් හා ආකාර නිරීක්ෂණය කරමි. දිග හුස්ම කෙටිවන ආකාරයද දකිමි. ආනාපානයේ සියුම්වන ආකාරයද දකිමි. වරින් වර ආනාපානයේ නැත්තටම නැති වී යන ආකාරයද අත්දකිමි. ආනාපානෙහි 11 ආකාරයේද දකිමි. එහි ඇති දුරහා ළඟ මිහිරි සහ මිහිරි ගොරොසු සහ සියුම් ඇතුළත හා පිටත යන ආකාරයෙන්ුත් අතීත වර්තමාන හා අනාගත යන ආකාරයත් නිරීක්ෂණය කර ඇත්තෙමි. මම මගේ අත්දැකීම අනුව ආනාපානය සියුම් වන විට සමහර පරියන්කවලදී මගේ වසා සිටින ඇස්වලට ප්‍රභාමත් ආලෝකයක් මතුවී ඒ ක්‍රමයෙන් රතු පාටට හැරී මගේ ළඟට ලං වී ආලෝකය තුලට මා උරාගත්තාක් මෙන් දැනේ. ඉන්පසු සිත තැන්පත් වී සමාධිගත වේ. සමහර විට එම ශාන්ත වූ ස්වභාවය තුල දිගු වේලාවක් සිටීමට හැකියි. එයින් විදුණු පසුව ගැඹුරු නිශ්චල බව දුරු වී ශරීරයේ පවතින උණුසුම සීතල දැඩි බව සැහැල්ලු බව කම්පන චංචල බව බර බව ආදී ධාතු ගුණ ප්‍රකට වේ. ඒවා සියල්ලම ඒ විසින්ම මතුවී ඒ විසින්ම නැති නැති වී යන බව වෙනස් වන විපරිණාම බවද දකිමි. සමහර අවස්ථාවලදී ආනාපානය ගෙවි ගොස් නැත්තටම නැති වී යයි. ඒ හිස් වූ ස්වභාවය දෙස බලා හිඳිද්දී නිරීක්ෂණය හිඳීමෙන් නිරීක්ෂණය කරන විට ක්‍රමෙන් ශාන්තවන සිත ඉන් අවදි වන්නේ කොතැනක සිටියාද යන්න තේරුම් ගත නොහැකි තිගැස්සුන අවදි බවකිනි. මට නිින්ද නොගිය බවද හොඳින් දනිමි. සමහර විට මේ නොදන්නා ස්වභාවය විස්තර කළ නොහැකි අත්දැකීමක්ට අත්දැකීමට බැස ගැනීමට පෙර මිහිදුම් සහිත කැලයක් මැදින් ගමන් කරන බවක් හෝ පියාඹා යන බවක්ද දැනේ. එය ක්‍රමෙන් ගැඹුරු නිශ්චල බවකට යොමු වෙයි. මගේ ගැටලුව පළවෙනි එක එක් එක් පරියන්කවලදී මගේ මෙහෙයවීමකින් තොරව චේතනාවකින් තොරව මෙසේ විනස් වෙනස් ආකාරයට මගේ සිත සමාධියට යාමට හේතු කරුණක් තිබේද දෙවෙනි ප්‍රශ්නය සමත පූර්වාංගම විපස්සනාව සහ ශුෂ්ක විදර්ශනාව පැහැදිලි කර දෙන්න. තුන මෙසේ මේ ක්‍රම දෙකම එක් අයෙකුට අත්විදිය හැකිද? දිරුවන් සරණයි. මේකෙදී අර පළවෙනි ප්‍රශ්නේ දිහා බලනකොට හිතා ගන්න පුළුවන් මේ රචනය ලියන්න හේතු වෙච්ච මුල් අදහස මොකද මේ සමාධිය පිළිබඳ නිත්‍ය සංඥාවෙන් ඉන්නේ මේ සමාධිය විවිධ ක්‍රම වලට එන්නේ ඇයි කියලා අහනවා සමාධි කියන එකත් අනිත්‍යයි විවිධ ක්‍රමවලට එනවා විවිධ ආකාරවලට එනවා. ඒ ආකාර ඒ කියන්නේ ආනාපාන විවිධ ආකාර විස්තර මෙච්චර ලස්සනට විස්තර කරන එකනට ආනාපාන කියන රූප ධර්මයේ 11 ආකාරය තියෙනවා වගේම මේ සමාධියෙත් 11 ආකාරෙම තියෙනවා. ඉතින් දැන් තුනක් දැකලා ඒකට අභියෝග කරනවා. හතර දැක්කොත් තව අභියෝග වැඩි. පහක් දැක්කොත් තව අභියෝග වැඩි. ඒ මොකද මේ සමාධිය හෙල්ලෙන්න පෙරලෙන්න නැතුව නিত্য සුඛ සුබ ආත්මීය වශයෙන් ගත්තට පස්සේ ඒක විවිධ තැනකින් එන්න පුළුවන් කියන එක යෝගාවචර කරන උපහාසයක් වාගේ පණ්ඩනයක් විහිළුවක් වෙන්න තියෙනවා මේ සමාධිය ගැන තියෙන කෑදරකම මිසක් හදාරන ගතිය නෙවෙයි හදාරනවා නම් තමාදියා චෛතසිකයක් අනිත්‍යයි ඒ විවිධ හැඩ තියෙනවා විවිධ ආකාර තියෙනවා උදාහරණයක් වශයෙන් ගත්තොත් මම දැනට දැකලා තියෙනවා ආනාපානයේ සියුම් බවට යනකොට එන සමාධිය. කවදාද හිතාගන්න පුළුවන් වෙයිද මේ ඉලින එක්කනට හෝ භාවනා කරන අනික් කෙනෙකුට මේ තියෙන සමාධියම ආනාපානේ ගොරෝසු වෙලාවෙත් තියෙනවා. එදාට තේරෙයි ආධුනිකයට දකින්නේ සියුම් තන තමයි. නමුත් මේ සියුම් භාවය මේ සමාධිය ගොරෝසු ආනාපානෙත් තියෙනවා. මොකද සමාධිය කියලා කියන්නේ හැම හිතකම තියෙන චෛතසිකයක්. ගුරුසු විලාදී ආනාපානේ ගුරුසුකම නිසා සමාධිය යට වෙලා. මේක ආනාපානේ සිංහිනුනේ මේ සමාධිය ප්‍රකටතාව වැඩි. ඊට පස්සේ එදිනදා ජීවිතේ අපි සමාධිය වශී කරගන්නවා කියලා කියන්නේ ඔය ආනාපානේ ගුරුසු වෙනලා සමාධිය නැතිකම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ආනාපානේ කඩප්පුලිකම නිසා එයාට අවධානය යනවා. ඉතින් යෝගාවචර දන්නවනම් ගුරුසු ආනාපානෙන් ගැඹුර බලන්න එයාට සමාධිය තියෙනවා. ආනපන එපා වෙච්ච වෙලාවේ ඕන වෙච්ච වෙලාවේ දෙකේම සමාධිය තියෙනවා. අපි කිව්වොත් මම මේ කාටුන් චිත්‍ර වලට කැමති. මම දිය සායන් චිත්‍ර වලට කැමති. මම තෙල් සායන් චිත්‍ර වලට කැමති කියලා. ඒ යෝගාවචරය කියනවා නම් ඒ යෝගාවචරය කිව්වොත් ඔයාට කැන්වස් එක දකින්න පුළුවන් වෙන්නේ වැඩිම කාටුන් චිත්‍රෙද? දිය සායන් චිත්‍රෙද? තෙල් සායන් චිත්‍රෙද කියලා කියයි කාටුන් චිත්‍රේ කැන්වස් එක ප්‍රකටයි. ඉදි කැලි දෙක තුනක් විතර තියෙන ඉතුරු කැන්වස් එකනේ පේන්නේ. නමුත් තෙල් සායන් චිත්‍රය කැන්වස් එකක් නැද්ද? දිය සායන් චිත්‍රය කැන්වස් එකක් නැද්ද? අර තෙල් සායන් චිත්‍රය දිය සායන් චිත්‍රය හිත දෙන්න නිසා කැන්වස් එක පේන්නේ නැහැ. මිනිස්සු උපත්තියම ලබන දෙයක් තමයි සමාධිය කියන්නේ. ඉතින් ඒක දකින්නකොට අරගේ වටා පෙන්වන්න පුළුවන් ගතිය ආනපනේ සියුම් තන නිසා භාවනාව මෙතෙන්ද ගිහිල්ලා කියන හරිය උන ඔయిత පොඩ්ඩක දිසලා තිබුණ නැද්ද බලපං ඕක. ඔయిత පොඩ්ඩක දිසලා තිබුණ නැද්ද බලපං. අනිද්දාසේ බලනකොට ඒ කලඹිච්ච හිතේ සමාධිය තියෙනවා. මෙහෙම කියත හැකි. ඒ සමාධිය සහ tempat ආනපන සහ සමාධියත් එක්ක tempat ආනපනය සමාධියත් එක්ක ගොරෝසු ඥානපාණයි කියන දෙකේ කවදාකවත් නාම ධර්ම වල ගැටුමක් නෑ අපේ මතවල විතරයි මේ දෙක ගැටෙන්න ඕන. ඒ දෙන්න එකට ඉන්නවා. කවදාක ප්‍රශ්න නෑ ඒගොල්ලන්. ඉතින් කවදද අපි මේ මතේ පැත්තක තියලා මේ ඕනම කම්බිනේෂන් එකක් එන්න පුළුවන්. ඒ ඕනම කම්බිනේෂන් එකකට එන්න ඉඩ දෙන එක තමයි අනිත්‍යතාවය පිළිගන්නවා කියන්නේ. එහෙම බෑ කියපු ගමන් දුකයි. ඇයි අර එහෙම ආවේ? ඇයි මෙහෙම ආවේ? මොකද අපිට අපි අපිට පාලනය කරන්න පුළුවන්. අපි හසුවච්චයි වගේ කතා කරාට මේ ඕනම දෙකක් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ දේ ඒගොල්ල අතර කිසිම කවදාකවත් ගැටුමක් නැහැ. ඒ නිසා ඒ තුලින් ගැටුම හදාගන්න මිනිහට තමයි පුතඥය කියන්නේ. ඒ තුන දැකලා ගැටුම හදාගන්න නැති මිනිහට ආර්යනාංශ කියනවා. දැන් හොඳට බලන්න සියුම් වෙච්ච වෙලාවේ තියෙන මේ ආනාපානිය ආපු වෙලාවක ඇයි මේ සමාධිය ගොරෝසුකමුත් එන්නේ? ඇයි මේ සමාධිය ප්‍රියේක නෙවෙයි අප්‍රියේකමුත් එන්නේ? ඇයි මේ සමාධිය ළඟයේක නෙවෙයි දුරේකමුත් එන්නේ? ඇයි මේ සමාධිය අතීත අනාගත වෙමුත් එන්නේ කියලා අහන එක මේ ඒ කියන්නේ යාර 11 ආකාරයේ සමාධිය බලන්න කැමති නැහැ. ඒ ප්‍රශ්නට උත්තර දුන්නාට පස්සේ ඊට පල්ලෙහා තියෙන ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. දුක්ඛ සමාධියෙන් ගියත් තමත සමාධියෙන් ගියත් සමාධි චෛතසිකයේ උප්පත්ති වාසනාවක් බර්ත් රයිට් එකක්. කොටු කරන්නේ නැතුව බලන්න බැරි නිසා කොටු කරලා වෙන්නුවට හැම වෙලාවෙම තියෙනවා කියලා හිතන්න. එතකොට අපිට තියෙන්නේ මොන කරදරේ ආව සමාධිය දිහා මූණ බලනවා මිසක් කරදරේ මූණ බලන්න එපා. කරදරේ මූණ බලපුව ගමන් සමාධියට මූණට ගොම පාරක් වදිනවා. මන්දරේ මම මේ කියන විදිහ අල්ලන්න පුළුවන් දෙයක්. කොච්චර කරදර තිබුණත් සමාධිය වේදිකාවේ කොනක ඉන්නවා. ඒ ජීදුවේ කරදරය ගැන විතර කතා කරනවා කියලා කියන්නේ සමාධියේ මූණට කියලා ගහන වැඩක්. සමාධියට ගිනි වතුරක් කරන වැඩක්. ගොම පාරක් ගහන වැඩක්. එපායි අපරාධය කරන්න පව් අපා. සමාධිය හොඳ එකනේ. ඕනේ කරදරයකට කියන්න පුළුවන් සමාධිය කඩන්න කියලා. පොඩ්ඩකට කැඩන වගේ පේනවා. මොකක්වත් වෙන්නේ අන්න ඒක දන්න කෙනා මේ ලෝකේ is riding the wave කියලා කියනවා. එයා රැළ පදින හැටි දන්නවා. රැළට යට වෙන්නේ නැහැ. gliding uh, surfing riding the wave අනිත් එකනගේ වැඩිම මුහුද රළු වෙච්චාම හොඳට uh, මේ සර්ෆින් දන්නේ කරාට රළු මුහුද හොඳයි ඒකට ඇක්‍රොබැට් දාලා ගහතගෙන නිකාම නිකන් තියෙන වේද මොන සර්ෆින්ද ඒකේ සර්ෆ් කරන්න බෑ ඉතින් ඒක නිසා මේ සමාධියට කියන ඒකට මේ අර tempatti සමාධියකට අනුමෝදන් වීම කුසල සමාපatti කියලා නේ කියන්නේ. අපි දවස පුරාම අකුසල සමාපත්තියට යන්නේ. වැරදිච්ච දේවල්, පෙරදිච්ච දේවල්, අල්ලපු ගෙදර වැරදිච්ච ඒවායි, හෙට වෙන්න වැරදිච්ච දේවල් තීරම අරගෙන පත්තරවල ලියනවා, අයියෙන් ඇම්ප්ලිෆයි කරලා අහනවා. ඒ හැම එකෙම සමාධිය තියෙනවා දන්නවනම් ඕව මොනවද? සමාධිය සාතන් ගියාම ඒක කුසල සමාපත්තිය. අපි කතා කළොත් <laughs> බොරුව. කතා කළ සම්පබලාව. කතා කළත් පන්සු වචන, කේලම් වචන. මේ ඔක්කොම ජීවි කතා නොකර ඉන්න පුළුවන්කම දීද්දි මේ කරන්නේ. ඒගොල්ලෝ උගුරු බෙහෙතුත් ගන්නවා කතා කරලා වැඩිලා ගැහිලවංගෝ. ඒ නිසා මේ විවිධාකාරයේ සමාධිය උකුළු මුකුළු කරද්දී මූණ පෙන්නකොට ඒකේ අනිත්‍යතාවයට නිඳා කරන්න එපා. මේ සියලුම දේ අනිත්‍යයි. ඒ නිසා සමාධියට විවිධ ආකාර තියෙන්න පුළුවන්. ඒක සුස්ක සමාධියකින් ඉන්න පුළුවන්. විවිධාසන සමත සමාධියකින් ඉන්න කොයි එකෙන් ආවත් මැට්ටෙන් හරි කමන්නේ අපට බලලා මියවලනෝ නම් එච්චර ඕන කරන්නේ. නමුත් මෙච්චර ධර්මයේ ලස්සන පෙන්වන්න හදන අපේ දැනුම මේක රවුම් කරලා රාමු වලට දාගෙන කොටු කරන්න හදන ගතිය ගොඩක්ම තියෙන බෞද්ධය තුළ විතරයි. අන්‍යාගම කෙනෙකුට අහුනට කවදාකවත් මේ වගේ සත්‍යයව මේෂ කරන්න යන්නේ සත්‍යයට නිඳ කරන්න යන්නේ සත්‍ය මනින්න හදන්නේ යනවා අදී. යන්න පුළුවන් මේ සමාජයේ ඕන කලබලයක් තියදී කරන්න පුළුවන් මම අවබෝධ වුණත් මට කරන්න පුළුවන් කියලා ඒක වාසියට ගන්නවා. බෞද්ධය හිතන්නේ නෑ සමාධිය අපට විතරයි. ඒකෙදි මේ නත්තල් කාලේට විතරයි නැත්නම් අවුරුදු කාලේට විතරයි සමාධිය තියෙන අනික කාලේට නෑ කියලා හිතනවා. නෑ ඒක ගන්නෑ කරුණාකර සමාධිය පිළිබඳ අද විරුත් අදහසින් යන්න. මේ ප්‍රශ්න ටිකක් දිගයි කොළ තුනක් කියනවා කියවන්න උත්සාහ කරනවා. ගරුතර ස්වාමීන් වහන්ස මගේ පරයන්ක භාවනාව ගැන මතු යම් ගැටලු නිරීක්ෂණ කීපයක් निराකරණය කොටදී කමඨහන් සුද්ධ කිරීම පිළිබඳව මා ඔබ වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිවන්ත වෙමි. ඊයේ අධ්‍යක්ෂකේ විස්තර කළා තියෙනවා මා හුදකලා ස්ථානයක භාවනාවට වාඩි වුනිමි. මොහොතකින් මා සමාධිගත වූ බව දැනිනි. හිසේ තද බරගතියක් දැනුනි. ඉන්පසු මගේ හිස කඩා වැටි තිබෙනවා දැනුනි. ඇස් නොහැර සෙමින් ඔසවා ගතිමි. එවිට විවිධ අය පොළවේ ඇවිදින ශබ්දය මට විටින් විට ඇසිනි. මෙම භාවනාවෙන් නැගී සිටි පසු මට වැටහුණේ ඒ මුළු වේලාවේ හොඳින් නිදාගත් බවයි. භාවනාවේදී හිස කඩා වැටීම නින්දට වැටීමක් බව මගේ අදහසයි. ඊතර රාත්‍රියේදී භාවනා කිරීමටගත් මුළු උත්සාහවලදී භාර්යාව බොහෝ විට පැමිණ බෙල්ල උලුක් කර නොගෙන ඇඳට යන්න යේසුව පහසුයි යයි පවසයි. ඔබ වහන්සේගේ ඔළුවද පහතට බර වී තිබීම මට මම විටින් විට දුටිමි. කෘතහස්ත යෝගාවචරයේ වූ ඔබ වහන්සේ නින්දට වැටි ඇතැයි මොහොතකටවත් සැක නොකලෙමි. එහෙත් ඔළුව ඉස්සරහට බර වී සිහිය පිහිටවන්නේ කෙලෙසදයි පහදා දෙන්න. වඩාත්ම නොනින් නින්ද නොනින්ද තෝරා ගන්නේ කෙලෙසදයි පහදා දෙන්න. අද දවසේ අත්දැකීම් කියනවා. පසුගිය මේකේ එක ඒ ඒ යෝගාවචර කැමති නම් එක අත්දැකීමක් විස්තර කරන්න ඒකෙන් අපිට තැනකට යන්න පුළුවන්. ගොඩාක් ගත්තොත් එකකටවත් යන්න බෑ. ඒ නිසා කමඨාන් සෝදනට එක පරියන්කයක විස්තර විතරක් දෙන්න. නැත්නම් ඔය වාර්තාව ගොඩම දුන්නාට පස්සේ මේ වගේ කිසිම රතයක් නැහැ. මේක විස්තර කරන්න ගත්තොත් තමන්ගේ වාසියට ගන්න පුළුවන් රාග ద్వේෂ දෙක යට වෙච්ච ගමන් මේ ඇඟ මෙහෙම පාත් වෙනවා. අපි මේ පුම්බගෙන ඉන්නේ රාග ద్వේෂ තියෙනකම් විතරයි. එතන සක්මණේකදී හෝ පරියන්කේදී ප්‍රධාන රාග ద్వේෂ අඩු වෙනකොට මේක ඉරියව කඩාවැටීමක් සිදු වෙනවා. එතකොට ඇහැතින්ද බලනකොට පේනවා මේ මනුස්සයා එතන නැහැ. මේ මනුස්සයාට හිතා ගන්න පුළුවන් මේ මෙතන මම නැහැ කියලා එයාට හිතෙන්න පුළුවන්. එතකොට එයාට වෙච්ච දේ මොකද්ද කියලා කියන්න බෑ. එයා දන්නවනම් භාවනා ඇතින්ද එනකන් ඉතිහාසෙ මේ ප්‍රධාන සක්පල නිසාවෝ පරියක් නිසාවෝ රාගය සහ ద్వේෂය අඩුවෙන්න අඩුවෙන්න ඉරියව්වේ කලාවැටීමක් ඉරියව්වකට කලැප්සින් වෙගිරීමක් සිද්ධ වෙනවා. පිටගෙනකට උනත් හිතන්න පුළුවන් මෙතන පුද්ගලෙක් නෑ කියලා. එහෙම නැත්නම් Tamanට උනත් හිතන්න පුළුවන්. ඒ නිසා ඒකෙදී හරි අමාරුයි කියන්නේ. ඒ නිසා අහන්න ඕනේ අපි කොහොමද දන්නේ නින්දද කියලාද නැද්ද කියලා. ඒක සඳහා ක්‍රම දෙකක් දෙකකින් උරගාන්න පුළුවන්. අවදි වෙන්නේ අරමුණට නම් නින්ද ගිහිලා නැහැ. අවදි වෙන්නේ අරමුණට නෙවෙයි නන්නතර අරමුණකට නම් නැගිටලා බලලා කලබල වෙනවා නම් ඒ කියන්නේ පැහැදිලිවම නින්දකට යන්න තියෙන අවස්ථාව වැඩි. මේ බව දැනගෙන අවදි වෙන්නේ අරමුණටයි කියලා දැනගෙන මේ යෝගාවචරය අනිත් දවසෙත් ලෑස්තිලා ගියොත් ඒ ඉන්ද්‍රියන් මේ ඉරියව්ව වැක්කෙන්න හැටියට ටික ටික ටික ටික තේරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ ඉරියව් වැක්කෙන తত্ত্বය ටිකෙන් ටික යන බව තේනවා. යා ගණන් ගන්නෑ. මොකද ඒක හදන්න ගියොත් අර මේ උගුරට කෙල් ටිකක් ඇවිල්ලා කෙලගින්න ගියාම සමාධිය කැඩනවා වගේ. පොඩි කැහිල්ලක් තියෙනවා කහන්න ගියාම සමාධිය කැඩනවා වගේ. එන එහෙම ගියා පළච්චාවයි. මොකද එයා දන්නවනේ ඒකට පස්සේ එයා විසීම නැගිටිනවා මේක. නැගිටින්නේ තරමුණට. ඒක නිසා යතරමෙද කාලයේදී ඉරියව වැක්කන ගතිය තියෙනවා. එයා දන්නවා මේක තමන්ගේ මාන්නයට හොඳ නෑ. මමයට හොඳ නෑ. තෘෂ්ණාවට හොඳ නෑ. මේක එක හේතුවක් මහසීසි ආඩෝ සමූහ භාවනා අඳුල්ලා දීමට හේතුවක්. මොකද සමෝ භාවනා කරනකොට ගෙදර ගිහිලා කාමරේ භාවනා කරනකොට මේක වෙන්නේ නැහැ. එහෙම වේබුසේ අඩෝ කියනවා. ගියෝ භාවනා කරනකොට ඇඳ හඳලා කොට්ටේ ඔක්කොම දීලා භාවනා කරනවා. පොඩ්ඩක් එනකොට එහෙම කොට්ටේට යනවා. ඉවරයි. මෙතන කරන්න බෑනේ. නැගිටපුවම දන්නවා අඩේ මේ ක්‍රීස්පුර පන්සලේ ඉන්න දෙල්ලමක් නෙවෙයි කියලා. ඒක තමයි වාසියට ඉන්නෝනේ. මාන්නේ කඩන්න වාසියට හිරිනවා. මමයා කඩන්න වාසියට හිරිනවා. තෘෂ්ණාව කඩ ඒ උංගුව දෙනෙක් කැමති නැහැ සාමූහික භාවනාවට. කරන්න දෙන්නේ නැහැ. යාට අයිතියක් තියෙනවා කරන්න. ඒ නිසා මේ සෝවාන් වෙච්ච සාරිපුත්‍ර මොග්ගල්ලාන මේ ස්වාමීන් වහන්සේලා දෙනමගේ මේ මොග්ගලන් ස්වාමීන් වහන්සේ හිතුවා බොහෝ උග්‍ර දැනුමැත්තෝ ඒ ඇත්තු ගිහිල්ලා එයත් ගිහිලා ඈත ගල්ලෙනක් හොයාගෙන තනියම භාවනා කරනවා. එතකොට බුදුජානනාථේ හිටපු සෙනඟ බොහොම අඩුයි. පොඩි පිළිසයි හිටියේ. බුදුනාථේ දිවා විහරණයෙන් පස්සේ නැගිටලා බැලනකොට ගෝලිය කොලිය කොහෙද කියලා දැන් මොගලන් ස්වාමීන් වහන්සේ කියනවා. කුටියක් ඇතුළට ගිහිල්ලා ගල්ලෙනකට ලෙල්ල ඉතින් මේ කිරනවා. බුදුජානනාථේ ඒක ඉස්සරහට බෙනී හිටියා. හරියට ජීවමාන බුදුහාමුදුර ඉන්නා වගේ ගිහිල්ලා කිව්වා මුගලන් කිරණා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මොනව කරන්නේ? නෑ කියන්නේ බෑනේ අතේ කොටනේ. ඊට පස්සේ කවදාකවත් බණින් නැතුව බුදුරජාණන්ගේ පචලායමාන සූත්‍රයේ කරුණු රාශියක් වෙනවා මේක එනවා. මේක එනකොට මේ මෙනෙහි කිරීම වැඩිකරනද එහෙම නැත්නම් මොනවාරි තමන්ට හොඳට උනන්දු ඇති කරන පාඩයක් කියන්නේ එහෙම නැත්නම් ඒ වෙලාවේදී මේ ශාරීරියේ මොකක්ද ඉල්ලන්නේ ඒක දුන්නොත් ප්‍රශ්නයක් නැහැ. ඊළ පොඩ්ඩක් තක්මන් කරලා යන්න. එහෙම නැත්නම් මූණ අතපය ටික හොදා ගන්න. එහෙම නැත්නම් ඈත තියෙන ආලෝක දිශා දිහා බලන්න. ආදිවාසීන් බොහොම සරල උපක්‍රම රාශියක් පෙන්වුවා. මොකද මේක භාවනා ජීවිතේ බොහෝම කිට්ටු දෙයක්. කොච්චරද කියනවනම් බුදි වෙනවයි බුදු වෙනවයි කියන ඉතින් භාවනාවනේ. එක්ක බුදි වෙනවා එක්ක බුදු වෙනවා. ඉතින් ඒක නිසා උඟෝ දෙනෙක් මේකට අකමැති. ඒ අකමැතිකම නිසා සාමූහික භාවනාවට කැමති නෑ. එයා කියන්නේ නිවන් දැක්කට පස්සේ දවසේ ඇවිල්ලා භාවනා කරන්න හරියටම ඉරියව් ඉන්න පුළුවන් එතකොට. මේ අපි එක්කෙනෙක්වත් අංග සම්පූර්ණ නිසා නෙවෙයි අපි මේ මූලට මූණ බලාගෙන ඉන්නේ. අපි අපේ අඩිපාඩු අපිට මතු කරගන්න ඕනේ. ඉතින් අර බාහිරේ පර්ෆෙක්ෂන් බලාපොරොත්තු වෙන එක නම් තමන්ගෙනුත් පර්ෆෙක්ෂන් බලාපොරොත්තු වෙනවා. තමන්ගේ පර්ෆෙක්ෂන් බලාපොරොත්තු වෙන එක නම් බාහිරෙත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි නිසා ඔක්කොටම හරියන්න බුදුහාමුදුරුවෝ තියාගන්න. මොකද ඒක අපිට තියෙන අංග සම්පූර්ණ නිදර්ශනයි. ඒ නිසා උපක්‍රමයේ තමයි මේ නිදිමත ගිහිල්ලා මේ සමානතර හිල ලීඩවීම අවදි වෙන්නේ මොකේද කියලා පොඩ්ඩක් බලන්න මේක මම කියනවා නිවස බර ආපහු යන ගමන කියලා. නැවත තමන් අවදි වෙන්නේ අරමුණටද ඒක තන්නේ කර විස්තර කරන්න පුළුවන් නම් මේක නිින්දක් නෙවෙයි. ඒක න දන්නවා මම ඉන්නේ මේ වෙලාවේ වැක්කිටලයි කියලා එයා හදන්න යන්නෙත් නෑ. එහෙම යන්නද. මම ඒ නිසරින් නේදීදී කීප දිනේ දැකලා ලොකු සාන්ත රිපෝට් කරලා තිබුණා. මම නිදාගෙන ඉන්නකොට බෙල්ල කඩාගෙන ඉන්නවා කියලා. ඉතින් ලොකු සාන්ති කියලා හිතවන්නෙත් නැතුව ඒකට ඇඟෙන්නෙත් නැතුව කියනවල කිව්වා භාවනා කරනකොට එහෙම නැත්නම් පින්න පාදේ වයින්නකොට ඕනට වැඩිය බෙල්ල පාත් කරගන්න ඕනේ. අපි මෙහෙම කෙලින් ධානය භාවනා කරනට කමක් නැහැ. එච්චරයි කිලින් කරපන් කියලා කිව්වේ නෑ. ඊට පස්සේ ගියා එහෙම කරනකොට මටත් මතකයි කිව්වා විනාඩි 10ක් විතර වගේ ඒ ඉරියව්වෙම නිින්ද ගිහිල්ලා අවදි වෙනවා. ඉරියව් වෙනස් වෙලා නැහැ. ඒක විස්තරවල ලියලා තියෙනවා එලාට හිත නිින්ද ගිහිල්ලා නෙමෙයි ඒක හිත ලීන භාවයටපත් වෙලා තියෙන්නේ. හැබැයි ලීන භාවයටපත් වුණාද නිින්ද ගිහිල්ලාද කියලා දැනගන්නේ අවදි වෙන්නේ අරමුණටද කියලා බලන්න. ඉතින් මේ ලියුපේකන කැමැතිද? මේකට කට උත්තරයක් දෙන්න තමන් අවදි වෙන්නේ අරමුණටමද නැත්නම් අවදි වෙච්ච ගමන් ලැජ්ජාවක් හිතෙනවද? අපරාධ හිතනන්න තරණයි කියලා නැත්නම් අවදි වුණාට පස්සේ භාවනාවේ ඉන්නේ මෙතෙක් කල නම් පොඩි අඩුපාඩු වෙලා තියෙනවා. දැන් භාවනා කරගෙන යන්න පුළුවන්කම තියනවද කියලා කියන්න පුළුවන් නම් මම හිතනවා මේ පළවෙනි කොටස ප්‍රායෝගිකව අපිට කෙලවරකට යන්න පුළුවන් කියලා. කැමැතිද එළිය කරා? එහෙනම් තමයි දිග ලියුම් කියන්න ගත්තොත් උගෝ දෙනුට අසාධාරණ වෙනවා. මොකද ඊයේ කමට අනුසුද්ධ කරන ආයෙසරයක් ලියුමක් කියනවා දැන්. ඊට පස්සේ ඊගා පරියන්කයක් තියෙනවා. ඊගා පරියන්ක. ඉතින් ඕක දිගට දිගට ගියාට හරියන්නේ නැහැ. ඒ නිසා අපි එකක් අල්ලන එක හදාගමු. ඊගා එකට ඒ නිසා කමඨාන වාර්තා ලියන එක ලියලා තියෙන ක්‍රමය හරි. හැබැයි හොඳම පරියන්කේ විතරක් ලියන්න. ඔක්කොම විස්තර දෙන්න යන්න එපා. එතකොට මේ මේ කඩදාසි ගොඩක් ඕන වෙනවා. නෑ කියවන්නේ ඉතින් සිද්ධ වුණාට දැන් මම කියපු උත්තරේ ඒ කියපු දෙයට පිළිතුරක් භාවනාවේ තමයි ඉන්නේ කියලා ස්වාමීන් වහන්සේ. එතකොට මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් දැන් භාවනාවේ ඉන්නේ කියලා තමයි අවදි වුණාට පස්සේ එන ලැජ්ජාව හෝ තිගැස්ම හෝ පශ්චාත්තාපය අඩු වීම පවතිනවද වැඩි වීමෙන් පවතිනවද? ඕක දැන් ලැජ්ජාවකුත් නෙමෙයි තිගැස්මකුත් නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඕක දැන් මම දන්නවා වෙන්නේ මොකද කියලා. ඉතින් අරමුණට තමයි ඇවිදි වෙන්නේ. ඒක ගැන මම සලකන්නේ නැහැ. ඉතින් ඒක කොහේ තියෙද්දින් කියලා භාවනාව දිගින් දිගට කරගෙන. ඒ කියන්නේ ඒක තිබුණට ගාලල්ලා. නෑ. එච්චරයි. භාවනා කරන එච්චරයි. එහෙම නැත්නම් මේ ඔක්කොටම උත්තර දීගෙන මේ ගමන යන්න බෑ. ඒකෝට පහු වෙලා යනකොට ඒ විශ්වාසය කරගෙන යනකොට කඩා වැටෙන්නේ නැති වෙන්නේ නෑ. කඩා වැටුණාට ඒක කෙලෙසයක් කරගන්නේ ඒක දුක් කරදරයක් ගන්නෑ. හිත කරදරයක් ගන්නවා. ආපු වෙලාවෙ ඉඳලා බලන්න ඕගන නඩු අහා ඉන්නේ නැහැ. මෙතන සතිය ගැප් බලන්න කියලා. ඒක මම මම දකින ප්‍රායෝගික උත්තරයක්. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමීන් වහන්සේ මූලික කරුණු තුනක් දක්වලා තිනවා. ඉඳගෙන කරන භාවනාවේදී ශරීරයට දැනෙන වේදනාවන්ට ප්‍රතිචාර නොදක්වා බලා සිටිද්දී සමහර විට ස්ථාන දෙකක පමණ වේදනා දැනෙන දැනෙන විට සතිය පිහිටුවා ගත යුත්තේ වඩා ප්‍රබල වේදනාවටද දෙවෙනි කොටස එකේ ශරීරයේ ස්ථාන දෙකකදී සැප වේදනාවක් සහ දුක් වේදනාවක් ඇතනම් සතිය පිහිටුවා ගත යුත්තේ කුමන වේදනාවටද තුන්වෙනි එක මෙසේ සිත පිට නොයවා භාවනා අරමුණේ එනම් කයට සිත යොමු කරගෙන ප්‍රතිචාර නොදක්වා බලා සිටීමද නිවන දක්වාම කල යුත්තේ නැතිනම් වෙනත් භාවනා පෙළ ගැස්මක් වේද තවත් තොරතුරු දීලා තියෙනවා ඉඳගෙන කරන භාවනාවේදී සතිය බාහිර අරමුණකට ගොස් නැවත භාවනා අරමුණට පැමිණෙන විට ඒ අවස්ථාව මාහට වෙන් කර හඳුනාගත හැකිය නමුත් සක්මනේදී බාහිරට ගිය සිත නැවතත් භාවනා අරමුණට ඉක්මනින් එන නමුත් මාහට වැටෙන්නේ පාදයේ ස්පර්ශයත් බාහිර අරමුණකට යාම හෝ ඒම එකවර සිදුවන බවක්ය. මෙව මෙය නිවැරදි හඳුනා ගැනීමක්ද මා වඩා වඩා පුහුණු කළ යුත්තේ කුමන භාවනාවක්ද? ගරු කල්යාණ මිත්‍රයාණන් වහන්සේ දින තුනකදී මා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණි. එය මාහට හැඟෙන්නේ කාන්තාරයක මංගුලා වූ කුහට විපාසයට දිය බිදක්සේය. ඔබ වහන්සේට මා සදානාය ගැති. මගේ নমස්කාරය වේවා. අනන්ත බුදුගුණ බලයෙන් මගේ බුදුදෙවන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සිරු ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු වතුටියක් දෙමුද මේ මිනිත් දීලා අපතේ මේ මෙතනදී මේ ප්‍රශ්න දිහා බලනකොට අපිට භාවනා කරනවා ශරීරයේ දීපලක වේදනාව එනවා. ඒතකොට කොයි එකද බලන්නේ? එයාම අහනවා ලොකු එක බලන්නද කියලා. ඇත්තට මෙතන දෙකක් නෙවෙයි තුනක් තියෙනවා. අපි මූල කර්මත්තානියක් තියෙනවා. මූල කර්මත්තානේ වෙනකොට එක කරදරයක් තියෙනවා. ඒක බලනකොට දෙකක් එනවා. කොයි එකේද හරි එක මූල ධර්මයක් තියෙන්නේ යථාවාකටම් විපස්සනා බිනිවේෂෝ. මොකද්ද ප්‍රකට එතනින් බලගන්න. ඒ ප්‍රකටභාවය එයා විසින්ම ගෙනත් දෙන එකක් නේ. මේක මනින්න යන එක තමයි මාන්නේ කියන්නේ. මේ මාන්නේ තියාගෙන පස්සේ ඉතින් ඒක ප්‍රශ්නයක්ම තමයි. ඉතින් ඕනේ පොට්ටේකට පේනවනේ ලොකුම එක බලපන් කිව්වා. පොට්ටයක් නම් පේන්නේ නැහැ නේ. ඒ වගේ මේ තාම සරල දේ තියාගෙන මේ ගැටේ හොයන. ඊට පස්සේ ඊට පස්සේ සක්මන්ට ගියාට පස්සේ එතනත් ප්‍රශ්නයක් කරගන්න. ඉතින් භාවනා කරන ලැබෙන හැම නිරීක්ෂණයක්ම මෙයාට ප්‍රශ්නයක්. මේ තාම මාර්ගයෙන් භාවනා කරන ප්‍රතිඵලය එකක්වත් හැන්ඩල් කරන්න දන්නේ නැහැ. ඉතින් ඒකට අර වගේ පොදු උපමානයක් දෙනවා මොකද්ද ප්‍රකට එතනින් බැතගන්නේ. එතනින් බැතගත්තට ඒක අවබෝධ කරලා පස්සේ පුළුවන් විවේකී වනිතව හදාගන්න. එහෙම නැත්නම් ලැබෙන ලැබෙන හැම ප්‍රතිඵලයක්ම හැම උත්තරයක්ම ප්‍රශ්නයක් කරගන්න. ඉතින් ඒ චරිතවල හැටි. ඒක මිනිස්සේ කියලාලු ඌගේ ඌගෙන් ප්‍රශ්නයක් අහුවොත් ඌ අහපු එකගෙන් ප්‍රශ්න තුනක් අහනවා. එදින නාසක් ඒක කියලා කවුරු හරි ගෙදර කවුරු හරි ගිහලා ඌගේ යාළු කවුන්සලින් වලට. එහෙනම් සයිකේ මේ මේ තෙරපිස්ට් කෙනෙක් ඊට පස්සේ කිව්වලු මේ ඔයාගෙන් ප්‍රශ්නයක් අහුවොත් ඔයා ප්‍රශ්න තුනක් අහනවා. කවුද කිව්වේ? මමද කිව්වේ? ඔයාද කවුද කියලා කියලා. ඇත්ත තමයි. එක ප්‍රශ්නයක් අහන තුනක් අහන. එච්චරයි. ඒ නිසා මේ ලැබෙන ප්‍රතිඵල වාසියට අරගෙන අරමුණේ හිත පැවැත්වීම තියෙද්දී ලොකු එක ගන්නවද පුංචි එක ගන්නවද ඒ ඔක්කොම බා අරමුණ ගන්නකෝ එච්චරයි ඉතින් දිය බින්දක් හම්බෙච්ච එකනම සතුටු මං කියනවා මේ ලොකු ෆිල්ටරයක් ගෙනත් යන්නේ කියලා මේක ඇතුළේ ඕන කෙනෙකුට වතුර ඇති වෙන්න අරගෙන බොන්න එතකොට ඔක ඇරලා යයි ඊළඟ ප්‍රශ්න දෙකම එක වගේ මම දන්නේ නැහැ එක්කිනාමද ලියලා තියෙන කියලා මම දෙකම කියවනවා. කාගේ අත්තක රොයාගත්තකෝද? අතකුත් අතතු අතකුත් ටිකක් කිට්ටු වෙනවා මම දෙකම කියවනවා කොහොමදයි. කරු ස්වාමීන් වහන්සේ ඊටා හොඳින් ආනාපාන සති භාවනා මෙනෙහි කළත් යම් කිසි ගීයක් හිත ඇතුලෙන් ඇතුලින් මටම ගැයෙනවා. මේ නවත්වන්නේ කෙසේද? ඉතින් කියන්නකෝ අප්පා මේ අනුසම නා පුදුම ඔය බෙල්ලට මාගේ ඉන්න කට්ටිය ටක් ගාලා තැවිරිනවා. ඒක තමයි හොඳම වැඩේ. මම බැලුවා මේ ඒ කොයිද අපිට ඒක හුඟක් වුණා මේ කැන්ඩල් බාකේ තියෙන ගොරෝනවා. ඔක්කොමලා භාවනා කරනවා නේ වෙලාවට. එක්කෙනෙක් ගොරනවා ඌ වයර් මාරු වෙලා අනික් කට්ටිය ඉන්නේ හරියටම එල්ලේද. ආය ඉරියව්වත් හරි කිසිම ප්‍රශ්නයක් නැහැ. මටත් හිතුනේ අකෝ අරුවට කෙලවෙනකොට මගේ හිත කොච්චර වාසි ගන්නවද ඒකේ පුදුම අවධියක් එන්න පටන් ගන්නවා. ඉතින් කවුරු හරි ඉන්ටර්පු ගමන් මේ මේ ඒ මොකද්ද මේ ඒ සින්දුවක් ඇත්තේ වෙලාවේදී පොඩ්ඩක් වැඩිම වොලියුම් කරන්න නැතුව දැම්මනම් අනික සියලු දෙනාටම ওই කම්මැලි නැති වෙලා යනවා. මේ මට මට හොඳ සින්දුවක් මතක් වෙනවා. ඒක එන්නේ නැහැ. මට ඒකයි වෙලා තියෙනවා. මම බරන් තැටි වල දැන් මලකඩ බැඳිලා. තෙල් ගන්න ඕන. පින වණ්ඩ සවන් ඇසුවන්ගේ සොවින් සංගීතකාරයෝ බොහොමයි මා වාගේ සමත් පෙර කාලේ අයෙක්තට ඊට කුරුද්දනා කෝපේ කියලා නික කවුරු පටන් ගත්තොත් හිතන්න මේ ඔක්කොටම ඉන්දියාවේ ඉන්න වෙලාවේ ඒ වන්දගේ කැටේ කැටේට පින් කැටේට තල්ලි දානවා කියලා මේ මේක එක දවසක් ඒ දවසල කාපාක් එක හදලා තිබුණේ නැහැ බොරළු තිබුණේ අර පොඩි පොඩි චිප් ගන්න ඕකේ මේකේ ඉඳලා එළවරට යන්න පුළුවන්. ඒ ඉතින් මම ලෙඩත් වුණා. මොකද මට තේරෙන්නේ මේ සීතලේ වෙලාවේ. දැන් තමයි මම මේස් දෙමිලා ඉන්නේ. ඉතින් මේ සීතලේ ඇවිදිනකොට මට මේ මේ තන් මේ නෘත්‍ය ගීතය මතක් වෙලා ඒ රිද්ම් එකත් යනවා සින්දුවත් යනවා මොකද ෆුල් ටියුන් එකේ එහා පැත්තට යනවා මෙහා පැත්තට යනවා එහා පැත්තට ඉතින් මට තම්බෝ නිකන් හම්බෙච්ච එක නෙවෙයි මම ෆුල් සීන් එක බලන ඉඳලා එතකොට අපි ඉඳගත් අරසකලාවේ ඉවර වුණාට පස්සේ සරච්චන්ද්‍ර මහත්තයා ඇවිල්ලා අඳුල්ලා දුන්නා මේ මහත්තයා ඊටසේ ඒ නාඩගමේ සින්දු කිව්වේ මම කියලා යකෝ මං කිව්වා දැන් උඹ ඌට කලින් ඇවිල්ලා මාව කෑවා. මුළු සක්මන පුරාවටම මේ සින්දුව තමයි කියේ. මම හරි ෆේවරිට් සින්දුවක්. ඊට පස්සේ කිව්වා මේ උඹ දැන් මේ කරපුවා කවුද නාටකම නටන්නේ කියලා. ඒක මම දැන් කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මම තමයි ඒ ඒ ඔබ වහන්සේ කවදා හරි බැලුවා නම් ඒ වෙලාවේ මම තමයි හින්දු කිව්වේ. මම දැන් කියන්නේ නැහැ. ඉතින් නිකන් කොයින්සයි කොයින්සිඩන්ස් එකක්. ඇත්තටම නැච්ච ගීත වාදිත හොඳ නෑ. ඒ වුණත් මේක ඉල්ලලා ගත්ත එකක් නෙවෙයිනේ. නිකන්. නිකන් එන්නේ එකනේ. ඉතින් ඒ නිසා එච්චර මේක දෝෂයක් ගන්න එපා. සත්‍ය වැඩිවට බාධාවක් නෙවෙයි නම් එහෙම නැත්නම් සතියට උනන්දුවක් නම් පොඩි කික් එකක් දෙන්න. සින්දෝ කියන්නේ දැනේ. කාන්තාර දීපින්දද? පළවෙනි කොටස විතරක් අපි කතා කරා. යථා රාකටං නිවාසනාපි නිවේසෝ. නෑ ඊට ඉස්සෙල්ල ප්‍රශ්නේ. එතකොට නිින්ද කඩා වැටෙන එක. ඉතින් ඒක ඒක ඒ ඒ එක කමඨාන් සුද්ධ කරලා එක ඉවෙන්ට් එකක් කරන සුද්ධ කරන මිසක් ආ. පරියන්ක ගොඩාක විස්තර ලියන්න එපා කමඨාන් සුද්ධ කරනකොට. එතකොට ඇටෙන්ෂන් එක කැඩෙනවා. එකක් කරගන්න ඒත් ඇති අපට. ඊට පස්සේ ඒක දිගින් දිගට යනවා මිසක් ආ. ඒ නිසා කමඨාන් සුද්ධ කරන ඒ report එකේ තියෙනවා තමන් කර පරියන්කේ සමන්ට හොඳයිම කියන එකේ විස්තර ලියන්න අනිත් ඒවා brief එකේ දානවා. ඒ කියන්නේ කෙටි කරලා දානවා. ඉවෙන්ට්ස් තුන හතරකට ප්‍රශ්න අහන්න පටන් අරගත්තොත් මේ අර පිහිය බ්ලන්ට් වුණා වගේ වෙනවා. ඒ නිසා අපි එක දවසකට එකක් කරගෙන යනවා. දැන් මෙතෙන් ආයෙ මොනවා කියන්නේ කියලා හිතන්න. ඒ ටිකට උත්තර දෙන්න කියන්නේ. මොකක්ද වෙන්නේ? ඇරුණාම ලැජ්ජ හිතුණාද නැත්නම් අරමුණට වැටුණාද කියලා? ඔව් ඒ කියන්නේ නිින්ද පිළිබඳ ප්‍රශ්න ගැන අපි මේ නැවත සභාව දැනුවත් කරන්න හදන්නේ. මේක නිින්දක්ද හිත ලීන භාවයක්ද කියලා දැනගන්න පළවෙනිම ක්ලූ එක තමයි අවදි වෙන්නේ Taman හිතපු එක්ක ඉරියව්ව නැත්නම් අරමුණටද එතන නන්නතර වෙලා. ඒකට උත්තර දෙන්න හදන්නේ. මොකද කියන්නේ? අරමුණට හැරුණෙත් නෑ. හැබැයි එහෙම ඇහැරිලා බය වුණේ කොහෙද ඉන්නේ කියන තේරුමක් ආවෙත් නෑ. මම මේ භාවනා කරමින් හිටියා. තා මුකුත් දන්නේ නැතුව දැන් එකපාරට ආය හැරුණා කියන දේ තමයි තේරුණේ. එකපාරට මොකද දන්නේ නැති ඉඳලා එකපාරට මම භාවනා කරමින් හිටිය කියන එක මට මතකයි මේ ස්ථානයේ හිටිය කියන එක මතකයි මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම් මේක තව ඍජු කරගන්න නැවත තමන්ගේ ඉරියව්වට හෝ අරමුණට ගන්න බාධාවත් තිබුණාද? එහෙම. බාධාවත් තිබුණා. මොකද්ද බාධා වුනේ? දැන් තමයි අවදි වුණා. ගැසිලා අවදි වුණා. අවදි වුණාට පස්සේ තමයි ඉන්නේ ඉරියව්වට ගන්න. නැත්නම් මම භාවනා කරන බව දැනගට නැත්නම් තමයි අරමුණට ගන්න. ආනපන කියලා ගන්නකො. ඒකට ගන්න බාධාවක් තිබුණද මොකක් කරන්නේ? මම නිදි කියලා හිතුණා. හරි ඒක නිදි ඒ ඒ බව දැනගෙන දැන් නැවත අරමුණට එන්න ඕනේ නම් ගන්න බාධාවක් තියනවාද කියලා අරමුණට නැවත. ඒ වෙලාවේ ඒක හිතුනේ නෑ මම මෙතනින් නැගිටා. ඒක නිසා සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා මම දැන් නිදාගත්ත කියන පශ්චාත්තාපය තමයි කෙලෙසේ උතන. ඒ කෙලෙසේ මගාරවා ගන්නට නම් අපි දැන් කරන පශ්චාත්තාප වෙනවා විනුවට අරමුණට ගන්න උත්සාහයක් ගන්නවා නම් යෝගාචර තුරු ඉස්සරහ. පශ්චාත්තාපයට આવොත් ඉතින් ඊට පස්සේ අපි දිගටම වෙච්ච ගැන පශ්චාත්තාප වෙවි ඉදිරියට තියෙන චිත්තක්ෂණේ වලසකන්න නාස්ති කර ගන්නවා ඒක කමඨාන සුද්ධ වෙන්න ඕනේ අදහම්ඳුරනේ මම හිතන්නේ අරමුණට ආව මට නිින්ද ගියේ නෑ ඊතුරු ප්‍රශ්නේ ඒ ටික තියෙනවා ඔව් මොකද ඒතොන් තීර ප්‍රශ්නේ නෑ ඒකේ හැප් විච් එක්ස්පීරියන්ස් ටික තමයි විස්තර කරේ නෑ ඒ එක්ස්පීරියන්ස් තමයි භාවනාදී යනකොට නින්දට වැටලා අරමුණෙන් කඩනවා වගේ මේ ලැබිච්ච එක්ස්පීරියන්ස් නිසා නැවත නැවත සත්‍ය පහසු ඇති කරගන්නේ පහසු වෙන එක්ස්පීරියන්ස් ලැබුණේ අපහසු වෙන විදිහ එක්ස්පීරියන්ස් සත්‍ය ඇති කරගන්න පහසු වෙන ඒක පිළිබඳව වාර්තා කරන්න වෙලා ගන්නවා නම් හොඳයි නමුත් ඒක නොකියවට ප්‍රශ්නයක් නෑ Tamante ඒක ප්‍රශ්නික නිසා නෙවෙයි වාර්තා කිරීමක් විතරයි මේ කරන්නේ එහෙම නේද එතන තියෙන ඊගාවට ගියේ එහෙමයි අන්තිමට මම ප්‍රශ්න දෙකක් අහනවා සමාධියයි ධානය අතර වෙනස මොකක්ද කියලා. ඒව ඇත්තටම නොමග යන දේවල්. මේ වගේ ගමනක් පාරේ යනකොට ආයේ කොහෙද යන ප්‍රශ්න ඇදලා දාගන්නවා. භාවනා කරනකොට නිකන් දුන්නට දෙමළ පත්‍රේ කියවන්න යන්න එපා. ඊ ගත්ත ඊට බලන්න නිින්ද යනවා. ඒක ගොඩ ආවා. දැන් ඒක යන ගමන් කියනවා මේ අහගෙන දෙන එකක් ඔළුවේ දාගන්න. මේ අපේ ඔළුවේ හැටි. ඒ ප්‍රශ්න අහන්න පුළුවන් වෙයි උත්තර දෙන්න පුළුවන් වෙයි ඔක්කොම හරි නමුත් ඒක මේ ගමනක තියෙන සරල ඍජු භාවයේ වනසන දේ ඒ වෙනාට අදාළ වෙන්නේ කොහොමද මේක ධානයක් සහ සමාධියක් අතර වෙනස දැන ගැනීම තමන්ගේ භාවනා ජීවිතයට අදාළ වෙන්නේ කොහොමද දැන් ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රථම ධානය ප්‍රීතිසුඛං ඊට පස්සේ කියන්නේ විතක් ਵਿਚාරය ඊට පස්සේ ප්‍රීතිසුඛ එහෙම කියලා. එතකොට එතන බුදුහාමුදුරුවෝ ධානය සඳහන් කරනවා. ඒ වුණාට සමාධිය ඊට වෙනස් දෙයක් කියන එක තමයි මට තේරෙන්නේ. එතකොට මේ දෙක අඳුරගන්නේ කොහොමද? මේක මේ කරගෙන යන භාවනාවට බාධාවත්ද කියලා විතරයි දැනගන්න ඕනේ. තමන්ට අනිත් දවසෙත් පාඩි වෙලා නින්දට නොගින් අරමුණේ පවත්ත ගන්න මේ දැනුම විශ්ඳ ගන්න නැතුව එතෙන් යන්න බෑ කියලා හිත දෙන අර ඊතලේ අයින් කරන්න ඉතල ඊතලේ විස්තර අහන කතාව නෙමෙයි යන්නේ ආයතරේ. මේකට දැනුම කියලා දෙන්න එපා. මේ මේ මේ සැකය නානා විදියට එන්නේ දැනුම ස්වරූපයෙන්. එන්නකොටම පෙකනෙලෙම කබල දාන්න ඕනේ. මේ අමාරුවෙන් අපි භාවනා කරගෙන යනවා. එතකොට අර්ග විශ්ලකරි මේක වින්දගන්නේ කියලා එයා කියනවා මේ යන වැඩි පැත්තක තියලා මේ ඊතලේ අයින් කරන්න දෙන්න බෑ. ජාතකයේ බලපන් විස මොනවද බලපන් කවුද විද්දේ බලපන් කියලා. ඉතින් මේ සරල කරගන්න ඍජු කරගන්න first thing first. ඒ ජී දරම හම්බුනොත් හොඳයි නමුත් අනිවාර්යෙන් ගතික හොයනවා කියන්නේම එල්ල කඩ ගන්න. අර තියෙන සරලකම හිටින්නේ නැහැ. ඒ පෞරුෂත්ව ලක්ෂණයක්ද කියන්න මන්දනකොට මම පැහැදිලිව ගිත හැකි මේක බාධායි භාවනාවට. මේක නෙවෙයි මේ වික්ෂිප්ත මනසෙන් කවදාහකවත් ඉදිරියට යන්න බෑ. එකක් හරි විසඳෙනවා නම් විසඳන පැත්ත විතරක් බලන්න ඒකේ අනිවාර්යම නිවනටම ගෙනියනවා. ওই විසඳලා නැති ප්‍රශ්න එකකින්වත් විසඳුවත් නිවනට යන්නේ නැහැ. ඒ අනිවාර්යයෙන්ම කරන්නේ නානා ඍතු වේගමවා මඟ අවරන්නේ. සංසාර ගමනේ. තණ්හා ආසා ක්ලේශ මාර සේනා. ඒකට හාමුදුරන්ගේ රාත්‍රී බණේ විස්තර කරා වීරයයි සමාධියයි සමබර කරගන්න හැටි. දැන් මට තේරිච්ච විදිහට අද මම යම්කිසි සමාධියක හිටියා ගොඩක් වෙලා. ඒ සික් මේ කන්සන්ට්‍රේට් ලෙඩ සමාධිය. ඒකයි ලීන වෙන්නේ ඒකයි නින්දට වැටෙන්නේ. සමාධිය නෙවෙයි ලෙඩ සමාධිය. අද නින්දට වැටුනේ නැහැ හැමදේම. ඔව්. අද සිහියත් හොඳින් පැවැත්තුවා. නින්දට වැටෙන්නේ නැති සමාධිය කියන්නේ වීර්ය බැලන්ස් වෙලා. එන අය ලියන්න තියෙනවල ඔබම බලන්න ඕන කමක් නැහැ. මොකද අපි දන්නවනේ නින්දට සම්බීඩිය මදි වෙච්ච ගමන් බැලුවේ උලම් බහිම කඩාවැටෙනවා. ඒ කවදා හරි ආයෙ නැගිටලා කියලා කියන්නේ වීදියේ තියෙන්නේ ඒකට කියන්නේ මේ ඔසවා තබන ගතිය. වැටෙන්න හැදෙන කෙහෙල් කනක් ගහත් එක්ක අදාන වෙන්නකොට ප්‍රොප් කරනවනේ. ඒකට කියනවා උපස්ථාන රස. ඒකට උපස්තම්බණේ වෙනවා. වැටෙන්න දෙන්නේ නැහැ හිත මෙහෙම වැක්කේනවා සමාධියට නෝට අනිවාර්යයෙන්ම වැක්කේනවා මෙයා මෙහෙම මෙහෙම කර කර හරියටම මේ අර පොරු මේ දෙබලෙන් කරන වැඩේ තියෙන්නේ කරුවෙන් කරන වැඩේ තියෙන්නේ එයා මෙහෙම කර කර අල්ලගෙන ඉන්නේ කඩා වැටෙන ගියා උණගස් වලින් නැගිටලා තියාගෙන ආන්නේ වගේ කෘත්‍යයක් තමයි වීර්යෙන් කරන්නේ කඩා වැටලා නැහැ කියලා කියනවනම් ඒ කියන්නේ ගමනේ ඩයිනමිසම් එකක් තියෙනවනම් ඒක තමයි වීර්ය සමාධිය සම්බර වෙලා තියෙනවා කියන එකෙන් අපි ගන්න තියෙන ක්ලූ එක ඊට පස්සේ දිගටම එක එක જાතියේ body sensations එක එක pains එක එක දේවල් ආවා. එතකොට ඒක ඒ දෙය සමහර වෙලාවට කරුණාවෙන් බැලුවම ඒ වගේ ආසමාලට කුඹි කනවා වගේ දැනෙනවා සමහර ලාවට තද බල වේදනාවක් දැනෙනවා. ඔහොමම කොයි එකෝ සමාධිය කැඩුවා සමා වෙන්න සතිය කැඩුවා නම් you are responsible ඒ මොන එක තියෙද්දී හරි සතිය පාත්තන්න පුළුවන් නම් ඇඩ්වෙන්චරස් කාගෙන යනවා. සතිය සතිය දිගටම තිබුණා එදිහා බලාගෙන තියෙනවනම් කරදර මැද්දේ තියෙන සතියද හොඳ කරදර නැතුව තියෙනකොට සතියද හොඳ? මැද්දේ තියෙන සතිය. ඈ කරදර මැද්දේ තියෙන සතිය. එහෙනම් මං කියනවා පිරිමේ කියලා. නැත්නම් ඉතින් මම මොනවද කියන්න ඉඩ තියෙනවා. එච්චරයි. ඉතින් ඒක තියෙනවනම් හම්බ වෙච්ච වෙලාවේ පාර ලැබෙච්ච වෙලාවේ ඵලයක්. ඒ කියන්නේ හම්බ වෙච්ච වෙලාවේ පාර කරගෙන යන්නේ. එතකොට අපිට ඉගෙන ගන්නවා ශිල්පය අපි. කරදර නැති ජීවිතයක් නෑ. කරදර තිබුණාට හිත කරදර ගන්නෑ. අඟවන්නෙත් නෑ. රගර සෙල්ලම් කරනකොට ටැකල් කරන්නේ නැත්තම් ගේමක් නෑනේ. ටැකල් කෙරුවාරි බෝලේ පාස් කරනොත් පාස් කරන්න එන්නේ කොහටද? පස්සටනේ. මං කවදා රගර ගහනව දැකලවත් නෑ. <laughs> රගර ගහනවා. ඈ? පස්සට තමයි. ඉතින් හොඳ වැඩේ මොකද්ද? හෙන ගෙඩිය වගේ ගත්තා. මුඛා ටැකල් කරත් ගත්ත ගියා. භාවනාවත් එච්චරයි. ඇත්ත කැඩෙනවා කඩාගෙන යනවා අරු පනින්නේ මුව ටැකල් කරන්නේ අය අල්ලන්න පුළුවන් විදියට නෙමෙයි. කකුලටමයි පනින්නේ. වට්ටන එකමයි කරන්නේ. ඌ දන්නව කොහොම හරි කරලා පාස් කරන්න ඕත් පාස් කරන්න පස්සට කඩාගත්ත ගියා. ඒ වගේ භාවනා සතිය හරියට වෙලා වෙයි නැත්තම් එකල සාර්ගිය වෙලාවේදී වටපිට බලන්න යන්න එපා. මොකද අපිට එහෙම අවස්ථාවල් දෙක තුනක්වත් ජීවිතේ හම්බ වෙන්නේ එකයි හම්බ වෙන්නේ. හම්බ වෙච්ච වෙලාවේ කලදුටුකක් බලහිය ගන්න. අර කාර්ද මේ කාර්ද නැකත හොඳද අනම්මනම් මොකද නැකත හොඳ නිසා තමයි මේක වෙලා තියෙන්නේ. වැඩ ඉවර කරලා කරන දෙයක් කරපන්. ආයේ මේ තැම්බෙන allele ඇවහුම් අරින්න යන්න එපා. කූරු වෙනේන බලන්න යන්න එපා. බොම්පින් සානස්. ගරු ස්වාමීන් වහන්ස මම සක්මන් භාවනාවේ යෙදිමි. සක්මන් කිරීමේ චේතනාවෙන් සක්මන් කරන තැනට ගොස් සිටගෙන මෙතන සිට අතනට ගමන් කරමි අදිෂ්ඨාන කරමි. ඉන්පසු එක් එක් පය එසවීම, යැවීම, තැබීම යන ආකාරයට සුපරීක්ෂාවෙන් නිරීක්ෂණය කරමි. දිගින් දිගටම කරගෙන යන විට සිත මනා ලෙස පහේ පිහිටි අරමුණෙහි පීරි ගෑමක් ලෙස අතරක් නැතුව නිරීක්ෂණය කරද්දී මෙසේ වැටහේ. එක් පයක් තබන ආකාරය එම පහේ දැනෙන දේ අනෙක් පය තබන ආකාරය සහ එහි දැනෙන දේ එකිනෙකට වෙනස් වේ. එක එක වර දැනෙන දේද සීතල උණුසුම තද බව සැහැල්ලු බව ආදී ඇදී යන ආකාරය මස් පිඩුව සසල වීම ඇදීම ආදී වශයෙන් වෙනස් වෙමින් විපරිණාමය වෙමින් මතු වෙමින් නැති වෙමින් යන ප්‍රවාහයක් මෙන් පෙනේ. සිතෙහි ඇති වූ සක්මන් චේතනාව නිසා නොවේ නම් කයෙහි මේ ක්‍රියා ක්‍රියාකාරීත්වය ඇති නොවන්නේ යයි වැටහේ. කය ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණේ නම් සිතෙහි මේ චේතනාව ක්‍රියාවක් බවට ඵලයක් බවට පත් නොවේ. මේ නිසා මේ සියල්ල හේතුවත් ඵලයක් මිස මම ඇවිදිනවා මම සක්මන කරනවා නොවේයි ඇඟියයි. කරුණාකර මේ අවබෝධය නිවැරදි නිවැරදිව පැත්තට දැයි පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා. මේකට අපි භාවනා ජීවිතයේදී කියන්නේ අනායාසයෙන් සක්මන් කරනවා කියන්නේ. මැෂින් එක හදලා තිබ්බට පස්සේ එයා දක්මන් කරනවා. මම පැත්ත කරලා බලනවා. එතකොට ඉස්සල ඉස්සල ආයාසයෙන් වම දකුණ අල්ලලා මුලමඳ ගල්ලලා ටියුන් කරලා දුන්නට පස්සේ අනායාසයෙන් සක්මන් කරනවා. මේක හරියට ආනාපානේ බලබලා ඉඳලා සියුම් කරගෙන අතිසියුම් වෙලා ආනාපානේ නැතුණා සතිය පවත්නවා වගේ සක්මන කරන කෙනෙක් නැහැ. ඒක සිද්ධ වෙනවා. ඒක දිහා බලාගෙන ඉන්න දැන් ඒකට අපේ නිසන්න වලදී කියන්නේ gediya pitimma සක්මන යනවා. මම බලාගෙන ඉන්නවා. මම මේ වම බලනවා දකුණ බලනවා මුලමඳ මොකුත් නැ gediy පිටිම යන. ඉතින් ඒක සමහරු කියනවා මෙහෙම නිදර්ශන මාර්ගයෙන් ධනක් වතුරේ ඉඳගෙන ඇවිදිනකොට මුළු කකුලම යනවා තේරෙන වෙන වතුර ගෑවිලා. පතුල විතරක් නෙවෙයිනේ තේරෙන්නේ. ඒනවා තේරෙනවා. එහෙම නැත්නම් බයිසිකල් එකේ පෙඩල් එක කකුල් දෙක තියාන පදිනකොට බර එක කකුලට වැටෙනවා නිතරම පෙඩල් එකේ කකුල තියෙනවනේ. ඒකවල දෙක යනවා තේරෙනවා. ඒක හොඳට තේරෙනවා සක්මන කිරනවා. මමත් ඉන්නවා චේතනා තමයි අපි ඒකට වචනයක් දානවා අනායාසයෙන් කෙරෙන එක. ඇත්තටම කියනොත් එතන තමයි සක්මන කෙතරින් යහට විතරයි සක්මන කියන්නේ. එතෙන් යනකම් මේකට පුරුදු වෙනවා. බොරු කකුල් කරා බොරු කකුල් බැඳගෙන මේකට යන්න පුරුදු වෙන්න එපා. පෙරහැර යනකොට බොරු කකුල් බැඳගත්තා නම් නිකන් කකුල් වල යනවා කියන්නේ. ඉතින් එතෙන්ට යනකම් මේක වම් බලන්නද දකුණ බලන්නද ඉස්සරහා බලන්නද උඩ බලන්න යන්නද කොච්චර මේකෙන් යන්නද බලන්න කියලා කියන්නේ තාම යා මේ gediy පිටින් සක්මන් කරනවා කියන එක ඒ අදහස අරගෙන නැහැ. ඒකට ටෙක්නිකල් කරුණු හොය හොය ඉන්න මිසක් මේ ඇඟේ බොඩි නොලෙජ් එකට සක්මන් කරන්න දෙන්නේ නැහැ. ඇත්ත පටන් ගන්නකොට අපි එහෙම නිකන් මෙනෙහි කරමින් අඩුවෙකින් තමයි යන්නේ ඊට පස්සේ බොඩි එකට කියනවා ඔබ සක්මන් කරපන් හැබැයි එකයි සත්‍ය ආලෝකයේ අර්ථය එතකොට ඇඟ අනායාසයෙන් තක්මන යනවා. ඒක කොච්චර අමාරුද කියනවනම් ආශ්වාස ප්‍රශ්වාස කරන කෙනාටත් හරි අමාරු කියන්නේ මම හුස්ම ගන්නවද ගන්නවද කියලා. උංග දෙනේ කනපානේ කරන්න කියලාම ආයාස කරනවා. ඉතින් එතකොට ඉද කරන්න දෙයක් නැහැ. කියන්නේ තියෙන ආයාස කරන්න එපා. කෙරුණට ගණන් ගන්නත් එපා. කොහොම කරගෙන බලන්න. කරන කරන ගියාම ඊට පස්සේ අනායාසයෙන් හුස්ම ගන්න. දැන් භාවනා නොකරන එක නනෝක ප්‍රශ්නයක් නැහැ. මේක කොහොමද අනායාසයෙන් කරන්නේ? ඒ නිසා කරන්න හිතපු ගමන් මුන්නම දෙයක්වත් කරන්න බෑ අපට. අපි ළඟ බලන්න. ඒක නැති කරන්න පුළුවන් ද කියලා අහනවා බුදුහාමුදුරුවෝ. ඒ වගේ මේ අපි රඟපාන්න නැතුව ස්වභාවික ගමනට ස්වභාවික හුස්ම ගන්න මරණ මොහොතේදී පරීක්ෂණය කරන්න පුළුවන් අපිට. ලෙඩ වුණාට පස්සේ කරත හැකිද පරිශ්‍රණේ? වයසට ගියාට පස්සේ කරත හැකිද? මේ පරිශ්‍රණයට ගොඩාක් වෙලා ගන්නවා. ඒ නිසා ඒ ටික කරගන්න කියන පුළුවන් තරම් තරුණ වයසේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටි බියදී. ඊට පස්සේ ලෙඩ වුණාට පස්සේ ඇඟට යන්න ඇරලා අර අධිකරගත්ත සතියෙන් බලන ඉන්නවා. ප්‍රශ්නෙ නැහැ. තමන්ගේ ලෙඩ වෙච්ච වයසට ගිය ශරීරය දිහා අර සක්මනේ අනායාසයෙන් යන ශරීරයයි ওই ලෙඩ වෙච්ච වයසක ශරීරය දෙකම එකයි. ශරීර ඕන විදිහට යනවා යාට බෑ. දැන් නාකිත්තරිකට තෙයි කාටත් ওই ටික වෙයි කියලා මම දිනනකොට දකුණනේ යන්නේ. අහුණාල වාසේ. ඉතින් සක්මන් කරනකොටත් අර අනායාසයෙන් යනකොට වම දිනනකොට දකුණ තමයි යන්නේ. ඉතින් ගාලා නෑ. අපිට ප්‍රශ්න නැහැ. අපි හිත කරදර ගන්න නෑ. තොට කෙලින් ඇවිදින්නවත් බෑ යකෝ කියලා ඌටම වෙලා නිකන්. වයසට ගිය මැරෙන්න ගියා. හරි දැන් ඇඟේ කරන්න තියෙන දේ කරනවා මම පැත්ත කරලා බලහන් ඉන්නවා. ඒක කරන්න බෑ. පරිණත තතිය පිහිටීමේ මූලික කෘත්‍යය ලෙඩ වුණාට පස්සේ වයසට ගියාට පස්සේ මරණ අවස්ථාවේදී කරන්න බෑ. මේ හේතුනේ අත්‍යවශ්‍යයි මේක. ඒක නිසා කල්ලාතු කරන මනුස්සයෙක් කියනවා තමන්න තමන් අනුකම්පා කරගන්නවා. එහෙම නැත්නම් අපි කිසිම අනුකම්පාවක් නැහැ. ඒ වෙනකම්ම අන්තිම බිඳුව වෙනකම් කඹරනවා. දරුවන්ටයි, ආණ්ඩුවටයි, වත්තටයි, විටියටයි. අන්තිමට 60 පිටලා හොටයලා බිම වෙනකොට පස්සේ ඊටවගෙන ඉන්න මොකක්ක කරගන්න බැරුව. එතකොට බුදුහාමර කියනවා මාළු නැති වතුර කඩක් ගාව නාගි කොස්වාලීනියෙක් බලාගෙන ඉවලු මාළුවෙක් කෙනා. උට ගහලා ගන්නත් බෑ. වතුරෙත් මාළු නැහැ. ජින්න කොච්චංග මච්චරේ දිරාගිය කොස්සාලීනියෙක් වතුර නැති මහලු ගොඩක් ආව ඉඳගෙන තපස් රකින්නවා. ਉਹ බොහොම තපසක් රකින්නේ වෙලාවේ. ඒක නිසා මේ අනායාසයෙන් වැඩේ යන්න දෙනවයි කියලා කියන්නේ පරාජයක්වත් අඥාන උපේක්ෂාවක්වත් නෙවෙයි ලොකු තරුණකමක්. ලොකු නන්දුවක් මේ ශරීරයේ බොඩි නොලෙජ් එකට සම්පූර්ණයෙන්ම වෙනද කිසිම කෙනෙකුට කොහොමවත් කරන්න බෑ. හැම දක්ෂ චිත්‍ර ශිල්පියෙක්ම බොඩි නොලෙජ් එක විතරයි පාවිච්චි කරන්නේ. අන්තිම දක්ෂ ඇත්ලිස්ලා පාවිච්චි කරන බොඩි නොලෙජ් එක විතරයි. ඔය හැම නිෂ්පාදනයක්ම හැම විද්‍යාත්මක සොයා ගැනීමකදීම natural selection විතරයි ගිහිල්ලා තියෙන්නේ. ඒකට කියනවා the blink කියලා. හිතලා බලලා කරපු මොනම මගුලක්වත් මේ ලෝකේ නැහැ. ඕනම විද්‍යාඥයෙක් චරිත කියලා බලන්න හම්බෙන් හම්බෙලා තියෙනවා. එක තැනකදී එක මිනිස්සයයි අර බෙන්සින් බලන්න හොයාගත්ත මිනිහා. මිනිහා ඒක පිටලා හොයනවා කළු ලෑලි වල ලියනවා ලියනවා ලියනවා නිතර ගිහලා බුදිය ගත්තට පස්සේ ඒක දිගට මේ සමීකරණේ ලියන්න පුළුවන් හැබැයි ගැළපෙන්නේ නැහැ. බොයි හීනෙන් ඉනොට දැක්කලු මේ සමීකරණේ ණයෙක් වගේ ගිහලා තමන්ගේ වලි ගහපා ගන්නවා. ආ අවදිලා බලනකොට මිනිහා ලොක්කම දක්ෂම කාබනිකරණ සායන විද්‍යාඥයා හීනෙන් වැඩේ වෙන්නේ. ඒ නිසා බොඩි නොලෙජ් එකට ගියාට පස්සේ ඔක්කොම බුදු වෙලා ඉන්නේ. ඒකයි අපි අවුරුදු 6ක් වෙනකන් අපි ඉන්නේ බොඩි නොලෙජ් එකේ. කයෙන් පස්සේ කක්කා. ආයෙත් ඉසල කක්කා කක්කා නෙවෙයි. චූ චූ නෙවෙයි. ආයෙත් පස්සේ තමයි කක්කා කක්කා වෙන්නේ. ඒ නිසා පුළුවන් නම් ආපහු යන්න දන්නේ කියන්නේ බා. මොකද අවුරුදු 6ට ඉස්සෙල්ලා ඉඳපු නැති එකෙක්වත් එක එකක්වත් මේ අවුරුදු 6ට වැදුවේ නෑනේ. කලින්නේ වැදුවේ. ඉතින් යන්න බැරිකම තියෙන දැන්. මොකද මේ මගදී අල්ලගත්ත අතරමගදී හම්බෙච්ච නෑදෑයෝ. අතරමගදී හම්බෙච්ච දේවල් ලොක් කරගෙන ප්‍රകൃතිය නැති කරගන්න. ඒ නිසා පුළුවන් තරම් ස්වභාවයට යන්න දෙන්න. ඉතින් සක්මණේ තමයි මේක උගාක්ම අත්දකින්නේ. අනිත් එක තමයි එදිනදා ජීවිතේ රූටීන් වැඩ තියෙන තමන් විතරක් කරන. ඒ වයිද පුළුවන් බොඩි නොලෙජ් එකට දාන්න. ඒකට අපි අපි මානසිකව දෙන එක තමයි ඕටෝ පයිලටින්. හැබැයි ඒට ඉස්සෙල්ලා වුණත් තමයි දැනගන්න පුළුවන්. දැන් පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. නිකන් ඇවිදිනවා. ඊට අපි අර ටෙක්නිකලි කියන වෙලාවේ මැෂින් එක දන්න වැඩ කරන හැටි ඕටෝ පයිලටින් හැබැයි පයිලට් ඉන්නවා. ෆුල් අවදියෙන් ඉන්නවා. ඒක තමයි මේ මේ මහන ජීවිතයේ අරණිවාසී ජීවිතයේ එහෙම නැත්නම් මේ දිනචරියාවකට වැඩ කරනවා කියලා එකක් තියෙන අපේ. දිනචරියාව තියෙන මිනිහ හැම වෙලාවෙම ඕටෝ පයිලට් එකෙන් යන්නේ හැමදාම කරන වැඩේමනේ කරන්නේ. ඒ නිසා වැඩි නෑ මේ decision making process එක. judgmental. ඒ වගේම decision එකට වග වෙන්න ඕනේ ගතියක්. ඩිස්ටන්ස් එක මේ අරස කරන්න ඕන ගැතිය කමිට්මන්ට් මොකුත් නැහැ ඒක. normal routine එක යන්නේ. හරි boring. අන්තිම boring. හැබැයි කෙලස් නැහැ. ස්වාමිනාංශේ භාවනා පිළිබඳ කෙලින්ම සම්බන්ධ ප්‍රශ්න අවසానයි. දැන් තියෙන්නේ ධර්ම කරුණු සහ භාවනාවට ඉදිරිපිලි සම්බන්ධ ප්‍රශ්න පහක් තියෙනවා. වහන්සේ අවසර දෙනවා නම්. ඔව්. ගරු ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දැක්වෙන පරිදි ඇස කන නාසය යනාදී ඉඳුරන්ට අරමුණු වන දේ ඕලාරික සංකත පටිච්ච සමුප්පන්න වශයෙන් ඒ වෙනුවට උපේක්ෂාව නම් සාන්ත ප්‍රණීත වශයෙන් දැකිය යුතු බවට උපදෙස් දී ඇත. මෙහිදී ඕලාරික යනුවෙන් මා වටහා ගත්තේ එම අරමුණු ඝණයක් වශයෙන් ගැනීම යනුයි. ඒ නිවැරදි දැයි කරුණාකර පහදා දෙනු මැනවි. වහන්සේට තෙරුවන් සරණයි. ඒක ඇත්තටම ඒක සූත්‍රය ආශ්‍රයක් කියවන්න ඕලාරිකම් පටිච්චසමුප්පන්න සංකතං කියලා කියන්නේ ඇති වෙන මනාබමනාව දෙක මිසක අරමුණ නෙවෙයි. ඉතින් ඒකට මා විශාල අරමුකට යන්නේ මේ මේ කියන කාරණාව නේ උදයන්ස් කියන්නේ රූපයක් දකිනකොටම මන ආරම්භන පාන ඒක පටිච්ච සමුප්පන්න ඒක ඕලාරිකයි. ඒක ගැන බලන්නේ දැන් අරමුණත් එක රණ්ඩු කරලා වැඩක් නැහැ ඒක තමයි අර මේ පාවාරි බ්‍රාහ්මණයා කිව්වේ බුදුන් කියන එක මොඩකමක්. Tamanට ඇති වෙච්ච මනාවමනාප දෙක ඒ නිසා මේ එක සූත්‍රෙම 10 සැරයක් 15 සැරයක් කියනකොට ගැඹුරක් තියෙනවා. කෙරි ප්‍රශ්නයක් අවසරයි සන්නහස භාවනා කරන විට අපි සිත දෙස බලන්නේ අපේම සිතින් නේද නැතිනම් බලන්නේ සිහියෙන්ද වෙනස පහදා දෙන්න මොකක්වත් එපා බලනකොට බේින්නේ මොකද්ද කියන්නේ මට පේනවා ටංගාලා කියදැයි මේ බලන්නත් ඉස්සෙල්ලා මේකේ ජාතකේ වන්න හදනවා කියන්නේ මේ භාවනා උපදේශ පිළිබඳ කිසිම ශ්‍රද්ධාවක් නැහැ කරලා බලන්න කමන්නේ වැරදි වෙන්න පුළුවන් මේ දවස් හතරක් හිටපෙක එක චිත්තක්ෂණයක් කරපුවා දැන් හතරවෙනි දවසේ අහනවා ස්වාමීන් වහන්සේ කියපෙක් ගැන මට ෂුවර් නෑ. අනික කවුරුද එන්නත් එපා. අපරාධේ දවස් හතරක් වගේ නාස්තුනා කියන එක විතරයි ඔකේ තියෙන්නේ. එකක් කරපන්. ඔය මගේ හිතෙම තමයි මොනවද පේන්නේ කියන්නේ. ඒතර බල තැහැකි බලන්න කොහොමද බලන්නේ. ඉතින් මේ වගේ කරන අවස්ථාවල තමන්ගේ මද්දකම තමන් නිග්‍රහ කරගන්නවා. ඒක ලියලා ඒකේ ප්‍රශ්න හදාගෙන ඒක නිකන් හරියට මේ හැම ආයුධයකින්ම කපා ගන්න හදනවා වගේ. වඳුරට අහු වෙච්ච දැලිපිහි වගේ එකම ආයුධයක් පාවිච්චි කරන්න දන්නේ නික විහිලෝකටවත් පරිේශනය කරන්න යමති නැහැ. එහෙම ගැන ඉතින් කරන්නේ නැහැ. ඒ කියන්නේ වතුර ගාවට අරගහන ගියාට බොන්න නැත්තම් මොනව කරන්නේ? ඒ නිසා මගේ කාරුණික බැගෑවත් ඉල්ලීම තමයි හරි. හිතගෙන මම යම තමයි. මොකද්ද පේන්නේ කියන්නේ? පෙත්ත කපලා උත්තරේ හම්බ වෙනවා. දැන් උනත් කමක් නැහැ කියනවනම් මම සාදර වෙනවා. අවසරයි සම්මාස ඔබ වහන්සේ විසින් පවත්වන ලද මේ කෙටි කාලින් නිවාසික භාවනා වැඩසටහනින් ලද අත්දැකීම් තුලින් මාහට ඉතාමත් සතුටුදායක තත්වයකට සිත පාලනය කරමින් යම් කිසි සමාධි තත්වයකට සිත තැන්පත් වූ වග ඔබ වහන්සේගේ දේශනා තුලින් මා වටහා ගත්තා මා ගරුත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ නොකඩවා ගේ දුරහා දෛනික කටයුතු යෙදෙමින් කටයුතු වල යෙදෙමින් ඉදිරියට සතිය තව තවත් දියුණු කිරීමට කළ යුතු දේ උපදෙස් මගින් සඳහන් කරමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගීත්ව ආත්මය. ඔයකේ මූලික උපදේශ පන්තියේ පරියන්ක පෙන්නලා, සක්මන පෙන්නලා, එදින්දා වැඩ ගැන ගොඩක් විස්තර තියෙනවා. ඒ නිසා මේ වගේ යම් වෙලාවක අදිෂ්ඨාන ශක්තියක් ඇති වුණාට පස්සේ පරියන්කේ ඕසක්මනේ ආය මූලික උපදේශ පන්ති අහන්න. එතකොට අලුතෙන් තොරතුරු ටිකක් හම්බ වෙනවා. එකම පටිය නැවත අහනකොට අලුත් පැත්තක් හම්බ වෙනවා. ඒ නිසා මම හිතන්නේ පියා මහත්තයාට තමයි ඉතින් ඉල්ලීමක් කරන්න වෙන්නේ. ඒ කට්ටියට මේ මූලික උපදේශපටිය මේ පටිගත කරලා නැත්නම් මේ බෙදෙන පටියකට දාලා ඒ උපදේශ පන්ති දෙන්නේ ඒක ආන්න ඒක ලැජ්ජ වෙන්න දෙයක් මේ පන්ති පිටිපස්සේ දන ගහලා තියෙන එකක් නෙමෙයි. ගෙදර යන්න දෙන්නේ නැතුව අර පන්ති පස්සේ තියාගෙන ඉන්නේ. එහෙම ගන්න මේක මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ප්‍රකාශ දෙකක් තියෙනවා සාමාන්‍ය ප්‍රශ්න දෙක මම මේ දෙක කියවන්නම්. අතිකර ස්වාමීන් වහන්සේ දින 10 දින 10 15 භාවනා වැඩසටහන් වලට කැන්ඩල් බාක් වැනි දුරතැන් වලට යාම ඉතා අපහසුයි. හේතුව පවුලේ හා පුද්ගලික වැදගත් ප්‍රශ්න නිසායි. මෙවැනි දිනපතා වැඩසටහනකින් මට හා තවත් අයට ඉතාමත් කිව නොහැකි ප්‍රයෝජන සිදු වුණා. ඒට ස්වාමින් වහන්සේට ඉතා ගෞරවයෙන් ස්තුතිවන්ත වෙමි. ඒ සියලු වැඩසටහන සිදු කළ අන් අයටත් ස්තුතිවන්ත වෙමි. කරුණාවෙන් මේ අවුරුද්ද ආගහෝ ලබන වසර මුල සතියකවත් මෙවැනි දිනපතා කරන භාවනා වැඩමුළුවක් නැවත කරන මෙන් ස්වාමීන් වහන්සේගෙන් වැඳ ඉල්ලමි. ස්වාමීන් වහන්සේට නිරෝගී සම්පන්නිය දීර්ඝායස සහ නිවන් සැප ලැබේවා. ඉතින් මේ කියන එක නම් මේ සෙනසුරාදා කරන භාවනාවට එනවද? බොහොම වුණාවෙන් කරන එකක් තියෙනවා මෙතන. එතකොට මම සම්බන්ධ වෙනවා බය එකමාරකට. ඉතින් ඒක පැත්තක තියෙද්දි තමන් ලෝක හැටියට හැඩ ගහනවා වෙනුවට තමන් හැටියට ලෝක හැඩ ගන්නවා. පුළුවන් නම් මං නැවිත් ඉන්නේ මොකද මට ගෙදර ගියාම ගෙදන්න මෙතන ආවට පස්සේ. නමුත් ඒ පසුබහුව වෙන යුතුයකම් වගේ කීම් ගැන බලනකොට මට හිතෙනවා ඉතින් අර බෙදාගෙන කරන්න. ඒ නිසා ඉල්ලීම ඇත්තටම අනුකම්පාව එළියුව එක. මම ළඟ තෙතක් අනුකම්පාවක් නැති උත්තරයක් මන් දෙන්නේ. මේ හැම සෙනසුරාදාම මෙතන එකතු වෙනවා. මම කැනබලා කැනබරා යන ගමන් භද්‍ර දිග්ගටම කෙරුවේ මාතකට සැරයක් එක බණක් කියන්නේ කිව්වා හැම සෙනසුරාදාම මේක දැන් භද්‍රවත් වෙන්නේ නැහැ මම මයිලඟ නැහැ ඒක කිසිම තේසක් අනුකම්පාව ඒකදී පුදු ඒ ඒ ගමනේදී දයා බනිද්දී අනේ ඔය ආසරොත්තර කරදර කරන්න එපයි කියලා අපි ඊට පස්සේ අවුරුද්දක් විතර හේ හෙන්න ගහනවා මම ටෙලිෆෝන් එක තියාන බණ කියන විනාඩි 35ක් මුළු නිස්තරණවනේ මම කිව්වා පාසු ආස ටෙලිෆෝන් එක උස්සන්න අකුණු ගහනවා කියලා. ඒ තරමට කරා. ඒ නිසා මෙහි විතරයි ලෝකෙ මේක කරන්නේ. ඒව හරියන්නේ නැහැ. ඒව උත්තර නෙමෙයි. පටන් ගත් එකට නම්බුව තියෙනවා. නමුත් මේ හදලා වදලා අපේ අනුන්ට බාර දුන්නාට කිසිම නම්බුවක් නැහැ. ඒ නිසා මම ඉතාම කරුණාවෙන් හිලා හිනවා මේක මේ මේ මෙල්බන් මේ මම කරගෙන යන වැඩවල මොකද්ද මේ ප්‍රයොරිටි එකක් ගන්න ගතියක් තියෙනවා හැම දෙයක්ම වටන් ගන්නවා මෙතනින් අපි ඉතින් ඒකට කරුණා කරලා ඇවිල්ලා කාය සාක්ෂිය දෙන්න කාය සාක්ෂිය දෙන්න මේ තඩෙම්ම කිරි හම්බෙනකම් බලන්නේ නැතුව තියෙන එකෙන් පටන් ගන්න මාත් පිළිගන්නවා ගිය පාරේ ලොකු ශාලාවක් තියෙනවා ලොකු සෙනගක් තියෙනවා ගොඩක් වැඩ යනවා. නමුත් ඒ ඔයගොල්ලන්ගේ තියෙන හරියටම මදේම කණ්ඩ හදනවා නම් ගොබේම කණ්ඩ හදනවා නම් බෑ. මේ යන වැඩ පිළිවෙලට අවිල සම්බන්ධ වෙන්න. මට කියන්නත් බෑ මම හැම තුමාණෙම එකතු වෙනවා කියලා. එහෙ තියෙන සංවිධාන නිසා මම දැන් මාසෙකට දෙසරයක්වත් අඩු ගානේ මේ ප්‍රෝග්‍රෑම්ස් කපලා මම මේකට එකතු වෙනවා මොකද ඒතකොට Nissan වලටත් අනුග්‍රහයක් නේද? ඉතින් ඒ නිසා හැම සෙනසුරාදාම එන්නේ. එතකොට සජීවී වෙයි. එතකොට ඕස්ට්‍රේලියාවේ තියෙන අනික් ස්ථාන මේකට කනෙක් වෙයි. දැන් මේක එච්චර බරපතල ප්‍රශ්නයක් නෙවෙයි. කෙනෙක් උනාට පස්සේ අපිට එක්ක සිකුරාදාම කාට සෙනසුරා තමයි ලීසි. දහම් පාසල් නිසා. ඒ දෙක තුනක් ආවට පස්සේ බලන්න මොනතරම් අර මෙතන වරුදු 10ක් අරගෙන ගිය වැඩේ ස්ටෙප් එකක් යනවනේ. ඒ නිසා මෙල්බන් කට්ටිය සහයෝගය දෙන්න. මේ ඒක පිළිබඳව ඒකට යන්නේන කට්ටියකින් අහගන්න කොහොමද මොකද්ද කරන්නේ කියලා. මොකද දන්නවා මං කිල්ලිමක් කරන්න මෙච්චරයි. මගෙන් ඉල්ලීම කරපු නිසා මං කියනවා කරුණා කරලා මේක කරන්න. ඒකට පණ දෙන්න. එතකොට මේක නැගිටලයි. ඔබේ හැරෙලා ලාපු හින්දා ඔය හයියෙන් කතා කරන්නේ. ඉතින් නැත්තම් කියනවා අපරාධේ පව්වප්පම මේ බැනුම් අහනවා මගේ. ඒක මේටි ඉස්සලා ආපු වෙලාවේ ඇවිල්ලි වල ටටා කියලා යනවා. ඉතින් මාත් කිට්ටු කරලා අහගන්න මේ වගේ ලට ගහන්න ඕන නිසා මොකද ගෙදර යන්නේ? අරක තියෙනවා මේක තියෙනවා මේක තියෙනවා මේක තියෙනවා කියලා. දැන් මේ එකකට ගිහිල්ලා පෙනේ පුබ්බණ්ඩ හදනවා. මේ මේක වෙලා තියෙන මොකක් කරන්න බෑ මේ මෙයාලු සභාපති මට බයි බෑ කීටි එහෙම ගියොත් එimhe ඉවරයි ඒක ඒක නිසා ඉතින් මට අරසා හොඳයි ජීවිත අරසා අපි යන්නේ ඊගා ප්‍රශ්නෙට අවසාන ප්‍රශ්නේ මේකත් ප්‍රකාශයක් අවසරයි සාන්වහන්ස අසනීප තත්වයේද නොතකා මෙරටට මෙරටට වැඩම කොට මේ සංසාර බය පෙන්වමින් මේන් ගැලවීමට මාර්ගය හා උපදෙස් අවවාද අනුශාසනා කරනු ලබන ගරු ස්වාමින් වහන්සේට පළමුව පාද නමස්කාර කරමින් මේ කටයුතු ඉදිරියටත් කරගෙන යාමට නිදුක් නිරෝගී සුවය ශක්තිය ධෛර්යය ලැබී මේ ආත්ම භාවයේම නිර්වාණය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. ඇත්තට මං ලෙඩ වෙලාවේ නෑ මේ සීලා දවල් ආපුවගයක් දුන්න මට. එහෙදි ලෙඩ උනේ. නැතුව මට මං එනකොට ලෙඩ නෑ මං කුඩු ගල වගේ හිටියේ. මේ මේ මේ දවස් දෙක ලෙඩ ගණන් ගන්න එපා. එහෙම ලෙඩ වෙලා මං ආව නෙවෙයි. මං කිව්වා දවල් ආප්ප කාපුවම ඔළුව නරක් වෙනවා කියලා. තිලිනෙත් හිටියා. ඒ දවල් ආප්ප දුන්නා. ඉතින් මම මම මොනව කරා මම පොඩි එකානේ මම මොනවක්වත් දන්නේ නැහැ නේ. දීප් එකේ වැරද්ද නැත. මම ලෙඩ වෙලා මේ ආවයි කියලා කියන්න යන්න එපා. ඒක බොරු කතාවක්. මං නිකන් කුඩු ගලවා මෙම කටයුතු කරගෙන යාමට මෙම ස්ථානයේ ලබා දුන්න මෙම විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේටත් අනෙකුත් සියලුම සංඝයා වහන්සේලාටත් নমස්කාර වේවා මේ සංවිධානය කළ ශීලාටත් දරුවන් සමග පැමිණ නැවතී උදව් කළ තිලිනිහා ඒට සහාය දුන් අතුලටද නිරෝගී සුවය ලැබේවා. දවල් ආපොල්ට දරුවන් සරණයි. ওই දින තමයි දවල් අප දුන්නේ. තිලිනී සීලයි. අපට මෙවන් බුද්ධ පුත්‍රයෙකු මෙරටට මුලින්ම හඳුන්වා දුන් මෙවන් ස්ථානයක් ගොඩනැගීමට කටයුතු කළ භද්‍රාහාදාය සමර්පෝන් උල්ම කැපකරු ලෙස කටයුතු කරමින් අද දෙන්නම එච්චරයි. උන් දෙන්නම එච්චරද අවුරුදු 3ක් පස්සෙන් පසට යනවා. අදටත් සිටින නිමල් අබේසිංහ මහතාටද නිදුක් නිරෝගී සුවය ලැබේවා. නිමල් නම් හොඳ එකක්. ඌ අද නැවිල්ල නැති ඇති මං හිතන්නේ. ඉන්නවද? ඒක තමයි. ඒක නිසා නැති එකට හොඳ කියන එක හරි ලාභයි. සංවිධාන කටයුතු වලට සහාය දුන් පියා චිත්‍රා දිල්හා නැතුළු සියලු දිනාටම පින් අත් වේවා. ගරු ධම්මජීව ස්වාමින් වහන්සේ විහාරාධිපති විජිත් ස්වාමින් වහන්සේ ඇතුළු අනිකුත් සියලුම ස්වාමින් වහන්සේලා ඇතුළු සෑම දිනාටම තෙරුවන් සරණයි. ඒකේ ටික අර ඉවර වෙනකොට අපි කතා කරන කතාවක් ඒක හොඳයි බැලන්ස් එකේ ලියවිලා තියෙනවා. ඉතින් ඒක තමයි අපි අපි මං හිතුවෙත් එහෙමයි මම ගිහිල්ලා තනියම ඊයේ පාටියක් දැම්මා මේ මොනවාද අපි කෑවේ? පීචා ඔය එක්කෙනෙකුටවත් කිව්වේ නැහැ. අපි ගිහිල්ලා පොඩි අපි අපිව අමතක කරන්නේ නැහැ දෙල්ලන් නෙමෙයි. ඔයගොල්ලෝ තමයි මේ වැඩේ කරන්නේ නැත්තේ. ඒ වුණාට මේගොල්ලෝ පැය හැතැම්ම 40 ගිහිල්ලා පැය ගාණක් මහන්සිලා හොයාගෙන එළ පොලොස් බෙදනවා. හරියට නිකන් මම පොලොස් වලට තරහයි වගේ. හරි අපිට වෙලා නැහැ ඉතරනේ. එතකොට අපි එකතු වෙනවා පහට. මේ පොඩි උන්ගේ වැඩ පිළිවෙලට. එහෙනම් අපි මේ ප්‍රශ්න 12 දුක් ඔක්කොම ඉවරයි. ඉතුරු නැන්නේ ප්‍රශ්න තුරු නැහැ. ඈ නෑ ඇත්තටම එනවා පටිසංවේදී කියලා කියන්නේ බලනවා කියලා ගත්තොත් ওই ප්‍රශ්නේ එනවා. පේනවයි කියලා ගන්න. ඉස්සලා ආස්වාස් ප්‍රසවාස මුලුල්ල පේනවා. මුල මැදාග වතින් ආනපා. ඊට පස්සේ ටික වෙලාවක් ගියාම මුළු කයම දැනෙනවා. gediya pitimma දැනෙනවා. සක්මන් කරනකොට gediya pitimma යනවා දැනෙනවා. සම්බකාර. ඉස්සලා අපි වම දකුණනේ බලන්නේ. ඊට පස්සේ කන්දෙන් පල්ලේ ටික බලනවා. ඊට පස්සේ අන්තිමට පේනවා මුළු gediyම. ඉතින් ඒක බලනවා කියලා ගත්තොත් ඉවරයි. එහෙම ඒ වාසිය තියෙන්නේ පේන්න පටන් ගන්නවා. අපි අහස දිහා බලනකොට අහස නෙමෙයි ඒකට හොඳ නිදර්ශනය. රෑක නැගිටලා බලන්න අර ජනේලෙන් එන පුංචි තීරුව විතරයි ආලෝකය පේන. බලහන් ඉන්නකොට මේ ඔක්කොම ටික ටික පේන්න පටන් ගන්නවානේ. අර අඳුරේ තිබුණ දේවල් අඳුරට හුරු වෙනකොට පේන්න පටන් ගන්නවානේ. ඉතින් ඒක බලනවා කියන එකයි පේනවා කියන එක පටන් ගත් පටලවා ගත්තොත් මේ මොකද්ද සීමාව? කය කියන්නේ මොකද්ද කියලා පේනවා කියලා ගත්තොත් ඒක වෙන දෙයක්. යෝගාචර කරන දෙයක් නෙවෙයි. කරනවනේ මේ ස්වාමීන් වහන්සේ මුළු බොඩි එකම අර බ්‍රීත් කරනකොට මුළු බොඩි එකම මෙයා වෙනවා. ඉතින් එතකොට ඒ කියන්නේ ඒක තමයි එයාගේ සම්බකාරය. සමහරෙකුට ආස්වාද ප්‍රසආදයේ මුල මැද අග හොඳට පේනවා. ඒක හුස්ම ආස්වාද ප්‍රසආද කය කියලා කියනවා ඒකට. ඊට පස්සේ විශ්වයම පේනවා. මේ මේකෙන් පටන් මේකට යනවා මේකෙන් මේකට යනවා මොකද අර සීමා මරියාදාවල් දික් වෙන එක නෙවෙන්නේ. ඒ දික් වෙනකොට මේ තමන්ගේ කායයට සාපේක්ෂව මුළු ලෝකෙම ස්පර්ශ කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ බලනවා කියන අදහස ගත්තොත්. මෙතන බලන එක නෙවෙයි ගන්න තියෙන්නේ. ඒක ධර්මයෙන් ලැබෙන ලාභයක් විදිහට ඒක පේන්න පටන් ගන්නවා. ඇස් දෙකේ කේතු සෛල වැඩ කරනකොට අන්ධකාරය පේන්න පටන් ගන්නවා. මේ හැමෝටම කියන්න කැමති ඇත්තටම ඕගලන්ට ඇත්තම එක්ස්පීරියන්ස් එක ඕනනම් යන්න මීත්‍රිගල මීත්‍රිගල වෙබ්සයිට් එක තියෙනවා ඇප්ලිකේෂන් එකක් ෆිල් කරලා ඒ එක්ස්පීරියන්ස් එක නම් වචන වලින් විස්තර කරන්න බෑ දැන් මේ මේකට ගිහින් කැන්වල් බාක් එකට ගිහින් ගත්තේ ඩයි ශිරු දිනාටම තෙරුවන් සරණයි අමේ